අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න බින්වත්නි අපි මේ 113 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ ධර්ම දේශන අවස්ථාව ශීලම දිනායේ ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා දුප්පටි විද්‍යා චත්තාරෝ සමාදායෝ තීති කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට මේ විදියට මුළු දීලා ගත කරනකොට දවසේ මේ වගේ ඉස්තිර කාල වකවානුවක් වෙන් කරගෙන තියෙනවා මේ ධර්ම දේශනාවක් කියන එකට නැත්නම් මේ අපේ සුතමය ඥාන වැඩි කරගන්න බෞද්ධ භාවය වැඩි කරගන්න. ඒක බුදුරජාණන් වහන්සේගේ වචනයෙන් කියනවා නම් සුත අනුග්‍රහිතය කියලා නම් කරලා කියනවා. යම් කිසි කෙනෙක් තමන්ගේ දැනට තියෙනා වූ සම්මා දිට්ඨියට දිට්ඨිය චේතෝඵල මුක්තියට විමුති ඥාන වලට ලබා ගන්න කැමති නම් පඤ්ඤාඵල විමුක්ති විමුක්ති ඥාන ලබා ගන්න කැමති නම් මේ විදිහට විවිධ ආකාරයකට අනුග්‍රහ කරන්න ඕනේ කියන එක අපි අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩමුළුවකට එකතු වෙන වෙලාවේදී අපි හිත අලුත් කරගන්න සීලෙන් අනුග්‍රහයක් කරනවා තිබුණට වැඩිය උසස් සීලයකටපත් වෙනවා. ඊට පස්සේ මේ අලුත් වෙච්ච හිත පුළුවන් තරම් අපි ගත කරන යෝගී ජීවිතයට හිත අලුත් කරගන්න කාරණාවක් කරගන්නවා. අලුත් වෙලිය කරගන්නවා. ඊට පස්සේ මේ වගේ සූත අනුග්‍රහිතයේ වශයෙන් අපි දැන් කොච්චර පරණ පුරුදු දැනුම තිබුණත් ලෞකික ඥාන වශයෙන් සහ ਸਰවචනාංශයේ දේශිත ධර්මයේ පිළිබඳව අපි නැවත නැවතත් ඒක අහන්න පෙළඹෙනවා. එතකොට ඒක අර කියන සුතමේ ඥාන වැඩි කරන්න හේතු වෙනවා. ඒකට අපි කියනවා සුතානුගහිතය කියලා. ඊගාවට සාකච්ඡානුගහිතය කියලා කමඨාන සුද්ධ කිරීම කියලා උදේ අපි එක දෙක පැයේ කරපු විදිහට අපි කරගෙන යන භාවනාවේදී මතුවෙන යම් ප්‍රශ්න ගැටලු ග්‍රන්ථි ස්ථාන තියෙනවනම් සාකච්ඡා කරලා ඒක අපි එතන එතන निराවුල් කර ගන්නවා ගැට ලිහා ගන්නවා ඊට පස්සේ අපි සමත භාවනා විදර්ශනා භාවනා වශයෙන් සමත අනුග්‍රහිත විපස්සනා අනුග්‍රහිත කරනවා ඉතින් ඒ කෙරුවාම තමයි අපිට හිතා ගන්න පුළුවන් අපේ යුතුයකම් භාරය අපි සිංකල යුත් අපි කරයි කියලා ඒක තමයි යෝගාවචරයාගේ වගවීම වගකීම අනේ ඒ වගවීම සම්බන්ධයෙන් ਸਰවචනාසේ ලොකු විවරණයක් විස්තරයක් කරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ වගේ වැඩමුළුවකට ඇවිල්ලා ඒ වගේ සීලයක පිළිපිටියට පස්සේ දවසේ වෙලාවක් අර කලින් කියපු විදිහට වෙන් කරගෙන බණ අහඳ ගත කරනවා. ඉතින් ඇත්තටම කියනවා නම් අද කාලේ කවුරුත් වගේ සාමාන්‍ය ලංකාවේ බෞද්ධෙක් පවා බණ ඇහිම් සඳහා ගොඩක් වෙලා ගත කරනවා. බණ පිළිබඳ සෑහෙන අවබෝධයක් ගිහියන් අතර පවා විශේෂයෙන් තියෙනවා. නමුත් මේ වගේ අපි සුදු ඇඳගෙන සුදු ඇඳගත්ත පිරිසක් වෙනුවෙන් වට කරගෙන මේකටම වෙන් වෙලා ධර්ම දේශනාව සඳහාම යෙදී ගත කරන අඩුයි. අපි හුඟක් කාලාවට මේ බණහන වෙලාවට වෙනකුත් নানা ආකාර ප්‍රකාර රාජකාරී කරන ගමන් ඇයි ඒ බණ ඇහෙන්න සලස්වනවා? දැන් මේ බණ අහන බණ. අරව ඇහෙන බණ. ඉතින් ඒකකොට මේකේ වෙනස තේරෙයි. මේ විදිහට ඒකට සැදී පැදී අහනකොට ඒ ධර්මයෙන් අපිට ලැබෙන අනුග්‍රහයත් එහෙම නැත්නම් নানা ආකාර වැඩ කරන ගමන් ඇහෙන බණත් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ වගේ වෙලාවට අපි අරගන්නෙත් මේ ත්‍රිවිධ ශික්ෂාවන්ටම අනුග්‍රහ දක්වන සූත්‍ර කොටස් තමයි ඉදිරියෙන් තියාගන්නේ. අපි මේ රකින්න සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව කියන මේ තුනටම. එහෙම නැත්නම් අදි සීල ශික්ෂා, අදි චිත්ත ශික්ෂා, අදි ප්‍රඥා ශික්ෂා කියන මේ තුනටම යම් යම් ප්‍රමාණයෙන් අනුග්‍රහ කරන කොටස්. එහෙම නැතුණා මෙතනදී ඒක කියන්න ඕනේ. එහෙම නැති බන අහන එක භාවනාවට බාධායි කියලා කියලයි. ඒ වගේ මේ ත්‍රිවිධ ශික්ෂාවන්ට අනුයාත වෙන අනුග්‍රහ වෙන බණ අහන අතර ඒක ඉදිරි ගමනට එහෙම නැත්නම් සම්පාදනය කරගන්න බැරි වෙච්චි අපේ සම්මාදිට්ඨිය චේතෝඵල විමුක්ති චේතෝඵල විමුක්ති ඵල සමාපත්තියට හෝ ප්‍රඥාඵල විමුක්තියක් නැත්නම් ප්‍රඥාඵල විමුක්ති ඵල සමාපත්තියට තුඩු දෙනවා ඒකට ගැළපෙන බණක් ඇහුවොත් අනිකුත් බණ ඇහිීම අරියාදුවට හිටිනවා ඒක නිසා කෙනා මේ වගේ වැඩමුළුවට ආවට පස්සේ අරයා මෙයා කියන කතා අහන්න යන්න එපා. ඒ කලින් කියන දේවල් පොඩ්ඩකට පැත්තකට තියන්න විසිකරන්න යන්න එපා. පැත්තකට තියලා මේ දෙන නැත්නම් මේ ඉදිරිපත් වෙන කොටස විශේෂෙහි විශේෂයක් කළ හලකලා කටයුතු කරන්න කියලා. ඉතින් අන්නේ විදිහට මාතෘකාව තෝරනකොට මම ඉස්සල්ලා තියාගත්ත කතමි චත්තාරෝ ධම්මා දුප්පටි විග්ඝා කියන මේ ප්‍රශ්නයත් චත්තාරෝ සමාදායෝ කියන මේ උත්තරයත් අපට ලැබෙන්නේ මේ දසුත්තර සූත්‍රයෙන්. මේ දසුත්තර සූත්‍රය සූත්‍ර පිටකේ හදාarලා පොඩ්ඩි ගැරලා පුරුදු අයට දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙනවා අවසාන සූත්‍රයේ වශයෙන්. දීඝනිකායේ සූත්‍ර 32ක් විතර සඳහන් වෙනවා. මේක අන්තිම සූත්‍රය. මේකේ එක තවත් විශේෂයක් තියෙන මේක ਸਰවඥ භාෂිතයක් නැත්නම් ਸਰුවචන්සේ දේශනා කරපු එකක් නෙවෙයි මේක මහා ථාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විසින් අනාගතයේ ශාසනීය අන්තරස්ථාන නොවීම පිණිස ධර්මයට අනුග්‍රහ පිණිස ਸਰුවචන්හන්සේ 45 වසක් පුරා පැනසන දේශනා කරන ලද ධර්මය ගොනු කරලා දක්වන අවස්ථාවක් පිටු කරලා දක්වන අවස්ථාවක් ඒකේ සැකිල්ල පේනවා ඊට ඉස්සලා සූත්‍රයේ ඒක සංගීති සූත්‍රය කියලා කියනවා මේ සංගීති සූත්‍රය තමයි මේ තාක්කල් පැවදිලා තියෙන ධර්ම සංගායනාවලට සංගීති වලට සැකස සකස් කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ කාර්යපුත්‍ර සංසි දන්නවා. සරුවචනංශේ වැඩ ඉන්න වෙලාවේ මහරහතන් වහන්සේලා වැඩ ඉන්න වෙලාවේ ඒවා ගොනු කරලා ප්‍රස්ථාර කරලා ඒවා ස්ථාවර කරලා තිබුණ නැත්නම් ඒවා සංකර වෙනවා. එක එකනා එක එක දේවල් එකතු කරනවා. ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ ਸਰවචනාංශයටම සඳහන් කරන මෙන්න ස්වාමීන් වහන්සේ ධර්ම පිදු කරනවා නම් මෙන්න ශාංශ ධර්ම ගොනු කරනවා නම් මෙන්න මෙහෙමයි ශාංශ ධර්ම ප්‍රස්ථාර කරන්න කියලා මේ ඥාන ප්‍රස්ථාන කියලා මේකට කියන්නේ. ඥාන ප්‍රස්ථාන කියලා කියන්නේ තියෙන දැනුම අද තියෙන දැනුම කිසිම ගුණයක් නැහැ. කිලෝරක් නැති දැනුමක් තියෙනවා. කිසිම කෙනෙක් මේ කෙලවර මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මේ ਸਰවචනාංශයේ දේශනා කරන ධර්මය ඔක්කොම ලස්සනට ගොනු වෙලා තියෙනවා එල්ලයක් තියෙනවා පටන් ගන්න දණක් තියෙනවා යන ගමනක් තියෙනවා ඒ මොකද මේ ගමන ඇතුළට යන ගමනක් නේ සාමාන්‍ය භෞතික ඥාන ලෞකික ඥාන බාහිරට තියෙන කෙලවරක් නැහැ ඉතින් අද ඉගෙන ගන්න ඉගෙන ගන්න ඒ ඉගෙන ගත්ත කෙනා තමයි දන්නේ පටලවිලා ඉන්නේ කියලා කිසිම තැනක ගුණයක් දෙන්නේ නැහැ දැන් මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගොනු කරන මේ සංගීති සූත්‍රයේ ගොනු කරන ඥාන ඒ ඔක්කොම හරියටම නෛර්යානිකයි. ඒවා ඒහි පස්සිකයි. ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ ඥානවන්තයාට දැනගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඒ ධර්මය අනාගත ආරක්ෂාව පිණිස යම් කිසි කෙනෙකුට කටපාඩම් කරන්න ඕන නම් මෙන්න මේ ටික කටපාඩම් කෙරුවොත් ඒක පස්සේ විස්තර කරනකොට ඔක්කොම හරියනවා. අන්න ඒකට යුද්ධ මානව ඉතිහාසයේ ඉස්සලාම් වෙලා තියෙනවා සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ ආරහා. උන්වහන්සේ ඥානය පිදුකරනද ගොනුකරනට අන්තිම සූරය. ඒ සූරයේ සූරකමේ යම් අඩුපාඩුවක් තිබුණා ඒක වත්තුස් කැපෙන්න උන්වහන්සේ පිදු කරලා ප්‍රස්ථාර කරලා ਸਰවචනස පූජා කරනවා. ඒක සර්වචනංශය අනුමත කරා නම් ඒක සර්වචනංශික ධර්මයක් බවටපත් වෙනවා. ඒ නිසා මේ සංගීති සූත්‍රයේ සහ මේ කියන දසුත්තර සූත්‍ර කියන දෙක මේ සූත්‍ර දෙක මේ මුළු ත්‍රිපිටකය පිළිබඳ හැදෑරීමක් කරනකොට විශේෂයෙන්ම ත්‍රිපිටකයේ සූත්‍ර පිටකය පිළිබඳ හැදෑරීමක් කරනකොට කෙනෙකුට මම මේක දන්නවා කියලා එහෙම නැත්නම් මේක මගේ විශේෂේෂ්ඨය තියෙනවායි කියලා බය නැතුව කියන්න පුළුවන් මේ ටික දන්නවනම් කියලා වගේ කියන්න පුළුවන්. මේක තමයි පසු කාලීනව ධර්ම සංගායනාවලදී මේක සූත්‍ර පිටකේ මේක විනය පිටකේ මේක අභිධර්ම පිටකේ වශයෙන් පිටු කරන්න යෙදුනේ. ඉතින් ඒක නිසා මේ දසුත්‍ර සූත්‍රය සහ මම මේ ඒකට එකතු කරපු මේ සංගීති සූත්‍රය එක විදිහක බුද්ධ දේශනාව පිටු කිරීමක්. හැබැයි ඒක මෙතන තියෙන්නේ මාත්‍රිකා කියවන එක විතරයි. පොතේ පටුන විතරයි. ඒක අරගෙන විස්තර කරන්න ඕන. එතකොට පේනවා මේ ධර්ම ආධාරලා නිවන් දකින්න විතරක් නෙවෙයි. ධර්ම පිළිබඳ සියල්ල දන්නා විතරක් නෙවෙයි. ඒක ඉස්සරහට රැකෙනකොට මෙන්න මේ විදිහට ප්‍රස්තාර කරන්න ඕනේ. එහෙම දන්නේ නැති කෙනෙකුට හරි මතක තියාගන්න ඕන මේ සැකිල්ල මතක තියාගන්න ඕනේ කියලා ඒ ඥාන විභාගය කියලා මේකට කියනවා. ඥාන ප්‍රස්ථාන කියලා වචනත් පාවිච්චි කරනවා. ඒක මානව මනසේ තියෙන ඉහළම ශිෂ්ටාචාරය කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ওই ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ඉන්නකොට අමුදරුවන් රකින්නකොට එහෙම නැත්නම් වගේ කී මිෂ්ඨ කරනකොට අපිට ඒක කරගන්න වෙලාවක් නැහැ. ඒ මොකද අපිට අපි දන්න වැඩ ටිකවත් කරගන්න අපිට සල්ලි මදි. අපි දන්න වැඩ ටික කරගන්නවත් වෙලාව මදි. අපි දන්න වැඩ කරන ටිකටත් අපිට පෙරක දూరు වෙනවා, දොස්තරලා ඕන වෙනවා, අරකට ඔපිනියන් දෙන්න කට්ටිය ඕන වෙනවා, මේකට ඔපිනියන් දෙන්න කට්ටිය ඕන වෙනවා. අපි කීප දෙනෙක් අල්ලගෙන වැඩේ කරන්නේ. එතකොට මේ බුද්ධ ආධිත්වයන් වහන්සේලා ඒ කැලේට වෙලා ඉඳගෙන මේ එකතු කරගන්න ධර්මය ඉස්සලා දේය ඥාන දේය හදාගෙන ඊට පස්සේ මේ ප්‍රස්ථාර කරන හැටිය අගේ මෙතකයි කියලා කියාගන්න බෑ. ඉතින් මේ දසුත්තර සූත්‍රයේ සංගීත සූත්‍රය අතර වෙනස තමයි සංගීති සූත්‍රයේ එකේ කාරණා ගොඩාක් පළවෙනි පරිච්ඡේදයේ තියෙනවා. ඊට පස්සේ දෙකේ කාරණා ගොඩාක් තියෙනවා. තුනේ කාරණා ගොඩාක් තියෙනවා මේ විදිහට 1 2 3 4 විදිහට ගොනු කරලා තියෙනවා. දසුත්තර සූත්‍රයේ තියෙන 10 කාරණාද. එකේ කාරණා 10යි, දෙකේ කාරණා 10යි, තුනේ කාරණා 10යි, කොහොම ගිහලා 10 කාරණා 10යි. ඒ 10 උත්තර කරගෙන උපරිම කරගෙන කියන නිසා. ඉතින් අපි මේ පසුගිය වැඩමුළු සියල්ලටම මේ විශාල සූත්‍රයේ එක එක මාතෘකාව අරගෙන එක එක වැඩමුළුවකට අපි මාතෘකා සපයා ගත්තා. දැන් අපි ඉන්නේ හතරවෙනි පොතේ. එකේ පොත, දෙකේ පොත, තුනේ පොත කියවලා අපි හරියට හතර පන්තියේ ඉන්න දරුවෝ ටිකක් වගේ. ඒකේ ප්‍රශ්න 10ක් අහනවා සාරිපුත්‍ර සාංශේ ප්‍රශ්න 10ට උත්තර 10ක් දෙනවා. දැනගත යුතු එහෙම නැත්නම් සියල්ලම අඩංගු කරලා එකක් අහනවා ඊට පස්සේ ක්‍රමයෙන් ප්‍රශ්න 10ක් කාලයකට එකක් උත්තර දෙනවා නම් මෙහෙමයි දෙන්නේ. දෙකේ බණ වලින් කියනවා නම් මෙහෙමයි උත්තර දෙන්නේ. තුනේ බණ වලින් දෙනවා නම් මෙහෙමයි උත්තර දෙන්නේ. හතරේ බණ වලින් මෙහෙමයි උත්තර දෙන්නේ කියලා ඒ හරිය නිකන් ඥානය පිළිබඳ සෙල්ලමක් ක්‍රීඩාවක් කරනවා වගේ. මේ හතරේ සම්බන්ධයෙන් අපි ගිය පාර වැඩමුළුවට ගත්තේ කතමි චත්තාරෝ ධම්මා පහතබ්බා මේ භාවනා ජීවිතයක් ගත කරනකොට සමාධි මේ චේතෝ විමුක්ති ප්‍රඥා විමුක්ති බලාපොරොත්තු වෙනවා දුරුවන් කළ යුත්තේ මොකක්ද? දුරුවන් කළ යුතු හතර මොකක්ද? ඊට පස්සේ ඒක ඒ දුරුවන් කළ යුතු හතර යම් හේකින් ආශේවනය කරන්න ගත්තොත් ඇසුරු කරන්න ගත්තොත් එයා පිළිහෙනවා. ඒ නිසා ඒ දැනගෙන ඉවත් කළ යුතු ධර්ම පිළිබඳව අපි ගිය පාර 112 වෙනි වැඩමුළුවට ගත්තා. දැන් අද 13 එකට ගන්නේ දැනගන්න අමාරු විනිවිද දකින්න අමාරු ධර්ම හතර මොකක්ද කියලා අහනවා මෙවැනි භාවනා ජීවිතයක් ගත කරන කෙනෙකුට. ඒ කරුණු දුප්පටි විඥා කියන පටිවිඥා කියලා කියන්නේ විනිවිද දකින්නයි කියලා. දුප්පටි විඥා කියලා කියන්නේ විනිවිද දකින්න අමාරුයි. ඒ කියන්නේ ඒක දැනගන්න ඕන ගැඹුරක් මේ අපි කතා කරන්න හදන්නේ. එහෙම නැතුව මේ කඩේ පොලේ සුපර් මාකට් එකේ ගන්න තියෙන දේවල් නෙවෙයි. ඒක නිසා ඒකට බණ භාවනා කරන පිරිසගේ මේ තේරුම් ගන්න අමාරු ගැඹුරකට විනිවිද දැක ගන්න අමාරු මේ ධර්ම ගැන අහනකොට අපි අන්‍ය විහිිත නොවි පුළුවන් තරම් අඩු ගන්න මෙවුවා අහලා තියෙනවයි කියලා කියන සුතමේ ඥානෙට හෝ ඉඩ දෙන්න ඕන. ඊට පස්සේ මේ ඇහෙන දේවල් ඔය සාරිපුත්‍ර සාංශි කිව්වට ඇත්තටම අර්ථ සිද්ධිය සලකනවාද? ඇත්තටම මේ ගැඹුරු ධර්ම තමයි ගැඹුරු මේක විනිවිද දැක්කොත් පරෝධිනයක් දකින්න පුළුවන්ද? ඊට පස්සේ ඒ දේ මම මේ වෙනකොට යම් ප්‍රමාණයකට හෝ අවබෝධ කරගෙන තියෙනවා. මේ කියන ධර්ම මේ මේ මහ පොළොව උඩ අපි දැන් කාලයක් ජීවත් වෙලා තියෙනවානේ. යම් ප්‍රමාණයක් අපි මේ සීල සමාධි ප්‍රඥා ටික ටික වර්ධනය කරලා තියෙනවානේ. එතනදී අපිට තේරි මේ වෙනකොටත් තේරිච්ච එහෙම නැත්නම් අපි අත්දැකීම් භාරයට ලක් වෙච්ච කොටස් තියෙනවනම් අපිට ඒ හරහා කියන්න පුළුවන් ආයෙනම් හරි ඉතින් ඊටු ටිකක් මෙහෙම කරුවොත් මේ වගේ ප්‍රයෝජන ලැබෙයි කියලා. ඒ නිසා මේ බණයට මේ මේ කාරණාවට මේ ධර්ම කාරණාවට වග වෙන්න ඕනේ. වග වෙන්නේ නැතුව ඇහුවයි නරකක් නෑ. නමුත් ඒක ඒ පුද්ගලට සුද්ධියක් ලබලා දෙන්නේ නෑ. ඒ පුද්ගලයා කියන තැනින් ඔසවා තබන්නේ නෑ. ඔසවා තබන්නේ මේක තීරුම් අරගෙන මේක ජීවිතේට වද්දාගෙන කාවද්දාගෙන භාවනා කරන කෙනාට. එහෙම නැත්නම් මේකෙන් කුසල ඡන්දයක් ජනිත කරගෙන අනේ මට මේ හම්බු වෙච්ච දවස් දෙක තුනේ මම මෙවත් පුළුවන් ප්‍රමාණයක් අත්විඳ ගන්න ඕනේ විනිවිද දකින්න ඕනේ අත් දකින්න ඕන කියලා හැඟීමක් පහළ වෙනවා නම් ඒකට අපි කියනවා කුසල ඡන්දේ කියලා. අන්නේ කුසල ඡන්දේ පහළ වුණොත් එහෙනම් ඒ පහළ වෙච්ච ප්‍රමාණයට මේකේ ඇත්ත නැත්ත යුක්ති අයුක්ති ආදීනව ආනිසංස දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ විනිවිද දකින්න අමාරු හතරටම මාත්‍රිකා හතරටම සමාධි ශීර්ෂයෙන් තමයි සාරිපුත්‍ර ස්වාමීන් අපිට උගන්වන්නේ. මේ භාවනා ගමනේදී හිත එකලස් වෙන ක්‍රම හතරක් තියෙනවා. ඒකෝදි භාව හතරක් තියෙනවා. එහෙම නැත්නම් ඒකාග්‍ර වෙන තැන් හතරක් තියෙනවා. සමාධි හතරක් තියෙනවා. මේ හතරම අමාරුයි. නැත්නම් මේ සමාධියේ අවස්ථා හතරක් තියෙනවා. සමාධියේ මුණත් හතරක් තියෙනවා. අන්න ඒ ටික මේකෙන් මේක වෙන් කරගන්නවා කියන එක හෝ ඒ එකක් හෝ විස්තර වශයෙන් දැනගන්නවා කියන එක ඔය භෞතික විද්‍යාව රසායන විද්‍යාව ඉතිහාසය භූගෝලය ඉඳ ගන්නා වගේ වැඩක් නෙවෙයි. ඉතින් බොහොම ගැඹුරෙන් යෙතිලා අප වෙලා කප වෙලා දැනගන්න ඕනේ. අන්න ඒ විදිහේ දැන ගැනීමට අමාරු එහෙම නැත්නම් විනිවිද දකින්න අමාරු මේ හතරක් වූ සමාධි தত্ত্ব සමාධියේ මුණක් තියෙනවා ආනිව වෙන් කරගත්තේ නැත්නම් අපි අරක විනෝඩ මේක හඳුනාගත්තොත් ගෙට එන හොරා තමන්ගේ පුතා කියලා වර්ධවගත්ත කෙනාට වෙන හානිය සිද්ධ වෙනවා හැන්දකරේ ගෙට එන හොරෙක් දැකලා මේ මගේ නෑයෙක් මේ මගේ පුතෙක් කියලා ගෙට ගෙවද්ද ගත්තොත් කොච්චර හානියක් වෙනවද? ඊහා සමහර හානියක් වෙනවා මේ සමාධි தত্ত্ব පිළිබඳව ඒවගේ තියෙන හතර පැතිකඩ එනත හොල්මන් හතර වෙස් හතර මුණත් හතර තේරුම් ගත්තේ නැත්තම් ඒ නිසා සමාධි වල ඒ தত্ত্ব තේරුම් ගන්නකොට ඉස්සෙල්ලාම සාරිපුත්‍ර ස්වාමීන් හඳුන්ලා දෙන්නේ තේරුම් ගන්න පහසු ඒ වගේම යම් ප්‍රමාණයකට මේ වගේ පිළිසක් දැනටමත් අත්විඳලා තියෙන කාරණාවක්. හාන භාගියෝ සමාධි. යම් යම් කරුණු තියෙනවා මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වඩන අය නොදැනුවත්කම නිසා හෝ කරනවා කරන නිසා Taman ඉන්න තැනින් පරිහානියටපත් වෙනවා හීන තත්ත්වයටපත් වෙනවා කඩා වැටීමක් සිද්ධ වෙනවා ඔසවාත බීමක් කිරීමට බලාපොරොත්තු වෙන යෝගාවචරයා කරන යම් යම් කටයුතු නිසා ඒවා බැහැ නිසා සිද්ධ වෙනවා වෙන්න පුළුවන් පෞද්ගලික ලක්ෂණ නිසා වෙනවා වෙන්න පුළුවන් කර්මානුරූපව ආපු දේවල් නිසා වෙන්න පුළුවන්. නැත්නම් මේ ඇසුරු කරන්නන්ගේ දෝෂය නිසා වෙන්න පුළුවන්. ඒ කටයුතු යෝගාවචරය හාන භාගී බව දන්නේ නැත්නම් පිරිහෙලීම සඳහා පරිහානිය සඳහා යෙදෙන බව දන්නේ නැත්නම් කොච්චරක් සමාධියට කැමති වුණත් තියෙන සමාධියත් පිරිහෙනවා. ඒ නිසා මේ හාන භාගියෝ සමාධි කියන එක අද දවසට අපි ඉස්සරහින් තියාගමු කියන්නේ මම මෙච්චර වෙලා මේ කතා කරන්නේ. මේ දසුත්තර සූත්‍රයේ කියන හතරක් වූ සමාධි තත්ත්ව යටතේදී මොන දේවල් මොන විදිහට කටයුතු කළොත් අපි ළඟ දැනට තියෙන සමාධියත් පිරිනවද? අතපල්ලේ වැටෙනවද? කබලෙලිපට වැටෙනවද? මේක පිළිබඳව අපි කොච්චරක් ජීවිතෙන් මඟ වෙනවද කියන එක දැනගන්න සමාධි මාතෘකාව යටතේ හාන භාග්‍යෝ සමාධි කියලා එකක් කියනවා. පරිහානියට ලක් වෙන සමාධියක්. කියන සත්‍යෙමුත් කෙලසෙනවා. ඒක නිසා සමාධිය වඩන්න කැමති වෙන කෙනා විශේෂයෙන්ම චේතෝ විමුක්තිය බලාපොරොත්තු වෙන එකනා මේ හාන භාගයේ ධර්ම දැනගෙන දැන හෝ නොදැන මේකට පොර දාන්න එපා. දැන හෝ නොදැන මේකට ආහාර දෙන්න එපා කියන එක තේරුම් ගන්න නම් ඒ හාන භාගීය සමාධි කියන එක තේරුම් ගන්න ඉතින් මේ හාන භාගීය සමාධි කියන එකට සාමාන්‍ය විස්තරයක් වශයෙන් පෙන්වන්නේ අපි ප්‍රසිද්ධියේ දාන්න චිත්ත භාවනාවට බාධා කරන නීවර ධර්ම පහ. ඒ නිසා යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් මේ නීවරණ වැඩ කරන්නේ කොහොමද? ඒක වැඩ කරනකොට ඒක තියෙන සමාධිය අලහප්පල දානවා. ප්‍රාණභාගී தත්ත්වයට යනවා. නමුත් මේ නීවරණ කවදාකවත් වැඩෙන්නේ ඒ පුද්ගලයාම ඒකට පොහොර දාන්නේ නැත්තම්. ඒ පුද්ගලයාම ඒකට ආහාර දෙන්නේ නැත්තම්. ඒක නිසා මේ ආහාර නොදීමෙන් පොහොර නොදෑමෙන් මේ නීවරණ දුරවන් වුණාට පස්සේ සමාධියේ පරිහානිය නතර වෙනවා. ඒ නිසා කොයි කොයි වෙලාවට අපි දැන හෝ නොදැන මේ නීවරණ වලට පොහොර දානවා. අපි මේ නීවරණ වලට ආහාර දෙනවාද කියලා බැලුවොත් ඒක අපි ලව්ව කරවන්නේ අපි දාස භාවයටපත් කරගෙන. අපි අපි ලව්ව කඹරව ගන්නවා. අපි ලව්ව මේ බැලයකින් වැඩ ගන්නවා වගේ වැඩ අරගෙන ඒ නීවරණ වැඩෙනවා. ඒක නා හිතාගෙන කරන්නේ නම් බොහොම නම්බුකාර වැඩක් කරනවා කියලා තමයි. නමුත් අන්තිමට හීන් නූලෙන් යටි නූලෙන් සිද්ධ වෙන්නේ නීවරණ වැඩෙන එකයි. ඉතින් ඒක කවදා හරි තේරුම් ගත්ත දවසක ඒ කෙනාට තේරුණොත් මේ මම මේ කරන වැඩෙන් මේ නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන බාධා කරන හාන පැත්තට හානි පැත්තට දාන දෙයකටයි මම මේ පොහොර දාන්නේ කියන එක ඒ යෝගාචරය දැනගත්තොත් අට විශාල සංවේගයක් පහළ වෙනවා. අපි මෙතෙක්කල් කාම ලෝකේ ගත කරනකොට එහෙමද මේ පෞල් ජීවිත ගත කරනකොට එතන මේ ගෘහස්ත වාසයේ ඉන්නකොට අපි කොච්චරක් මේ නීවරණ ධර්ම වලට බදු ගෙවනවද? පොර දානවද? එහෙම නැත්නම් ආහාර සපයනවද කියලා බැලුවොත් ඒක බුදු කෙනෙකුට කොච්චරක් අනුකම්පාවක් ඇති වෙයිද කියලා හිතනා මේ පු탁 කියන මිනිස්සයා උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒකට දාන පොහොර දිහා බලනවා. ඒකට දාන ආහාර දිහා බලනකොට ඊපස්සේ උදේ ඉඳලා හැන්ද වෙනකන් අමුඩි ගහපු අමුඩි ලියන්නේ නැතුව මේ නිවර්ණ වලට පොර දාලා දාලා දාලා දාලා දාලා විනාඩි 5ක් 10ක් හෝ පැයක් විතර වාඩි වෙලා කියනවා කොහොමද මේ නිවර්ණ අයින් කරන්නේ කොහොමදයි මම මේ සමාධියක් වඩාගන්නේ එහෙම නැත්නම් මේ විනිවර්ණ හිතක් ඇති කරගන්නේ කියලා දවසේ හැම වෙලාවෙම නිවර්ණ වඩලා නිවර්ණට ආහාර දීලා පොර දාලා බදු කෙවලා පොඩි වෙලාවක් වෙන් කරගෙන ඉතින් පශ්චාත්තාප වෙනවා මම මෙච්චර මේ වෙලාව ගත්තට මට මේ අවශ්‍ය කරන විනීවරණ தත්ත්වය ලැබෙන්නේ නැහැ නේ. ප්‍රතිභාග ධර්ම දුරු වෙන්නේ නැහනේ. ඉතින් මේ මොකක් හරි මේ මම කරන දෙයට විරුද්ධ වෙනස් වෙන සුවිශේෂී ක්‍රම මාර්ගයක් තියනවාද? එහෙම නැත්නම් සුවිශේෂී ප්‍රතිපදාවක් තියනවාද කියලා කල්පනා නොකරන කිසිම කෙනෙක් නිවන් මාර්ගේ නැහැ. හැම කෙනාම මේ මම කරන වැඩේට මට මේට වැඩිය ප්‍රතිඵල ලැබිය යුතුයි. මොකද මෙච්චර සද්ධාවකින් මෙච්චර වීරියකින් මෙච්චර ඒ ಗುಣධර්ම සහිතව කෙරුවත් මේ මට අවශ්‍ය කරන දේ මට ලැබෙන්නේ නැති මොකද කියන එකට පිළිබඳව පශ්චාත්තාප නොවන කෙනෙක් ආධ්‍යාත්මික ගමනේ. ඒක විශේෂයෙන්ම දැන් අපි ගිහිගෙන් අයින් වෙලා ඉන්න පිටසක් වගේ දැන් මෙතන ඉන්නේ తాවකාලිකව හෝ ගුරු වැඳගත්ත කට්ටිය නම් ඉතින් ලංකාවේ විනිශ්චිතයි. අනික් ඇත්තෝ తాවකාලිකව අයින් වෙනවා. ඒ తాවකාලික අයින් වීමේදී කරන කැපකිරීම දිහා බලනකොට එනිසා අපි මේ අතහරින දේත් එක බලනකොට මේ ගත කරන මේ කාලේ අපිට ලැබෙන ප්‍රතිඵල මදි. මේට වැඩිය අපි සියක ප්‍රතිඵල ලැබලා දෙන දෙයක් ලැබලා දෙන්න ක්‍රමයක් හොයන්න ඕනේ කියන එක හැම කෙනාම තමන්ගේ පුද්ගලික වගකීම් විදිහට නිතර කල්පනා කරනවා. ඒක ඒ කෙනාට විශාල චිත්ත පීඩාවක් කරන් දෙනවා. මට අවශ්‍ය දේ ලැබිලා නැහැ. ඒ නිසා බුදුචාන් වහන්සේ ඒක පෙන්වන්න වෙන්න මෙහෙම කතාවක් කියනවා. මේක චිත්ත පීඩාවක් තමයි. නමුත් මේක හොඳ පැත්තක් තියෙනවා. ඒක මොකද්ද? අපි ළඟ තියෙනවා ගේහසිත දෝමනස්සේ කියලා එකක් මේ ගෘහාසිත ජීවිතය ගත කරනකොට අපිට අවශ්‍ය කෙන ඍතුගුණේ ලැබෙන්නේ නැහැ දරුවෝ ටික හරියට හැදෙන්නේ නැහැ හරක බාන බෝ වෙන්නේ නැහැ වස්තු භෝග ලැබෙන්නේ නැහැ ලාභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙන්නේ හම්බ වෙනවා නමුත් අපි හිතන මට්ටමට ලැබෙන්නේ නැහැ එක්කෙනෙකුටවත් නැහැ ඕනම කෙනෙක් හිතනවා මේක මටයි තියෙන නමුත් අල්ලපු ගෙදරට නම් ඔක්කොම ලැබිලා තියෙන්නේ කියලා. ඒක තමයි අපි ළඟ තියෙන මේ සමාජයේ තියෙන මේ වෙළඳ ප්‍රචාර සමාජයේ ඕක තමයි අපේ ඔළුවට දාලා තියෙන පිළිකාව. දැන් මට නෑ අල්ලපු ගෙදෙට තියෙන. අපේ රටට නෑ අර රටේ තියෙන. එහෙම නැත්නම් අපි හතුරු ගාව තියෙන. ඉතින් මේක නිසා අපි අවශ්‍යතාවයේ ඉක්මවලා ඒ හතර ගාව තියෙන සුඛෝපභෝගීත්වය එමෙතන අදි පාරිභෝගිකත්වය ඉක්මහා යන්න හදන්නේ ඒක මූලික අවශ්‍යතාවයක් නිසා නෙවෙයි. එයා අපිට වැඩි උඩින් ඉන්නවා. එයා පරද්දන්නම් කරන්න තියෙන්නේ එයා ලබාගෙන තියෙන මේ කාමභෝගය අපි ලබන්න ඕනේ. ඒ කාම සම්පත්‍ය අපි ලබන්න ඕනේ. ඉතින් මේක සඳහා මේ මනුස්සයා එළවන වේගය තමයි අර මට නෑ එයා දැන් ලබලා තියෙනවා ඉතින් වෙළඳ ප්‍රචාරක වෙළඳ දැන්වීමක බලන්න ලස්සනට ඒක ලබාගත්ත පිරිසක් පෙන්ලා කියනවා ඕනම ඇඩ්වර්ටයිස්මන්ට් එකක් බලන්න මේක ලබලක ඔබගොල්ලෝ කැමතිද මේක ලබන්නේ කරුණාකර අපි නිෂ්පාදනය මිලදී ගන්න නැත්නම් එන්න අපිත් එක්ක යන්න මෙන්න ලැබපු කට්ටිය කියලා ඉතින් අංග සම්පූර්ණ වෙච්ච පවුලක් පෙන්නනවා එද අපි ලොකු සංසින්න කාලේ එතකොට 90ක විතර වයස ඇති 91 වගේ වෙන්නේ මම උපස්ථාන ගියේ. ඉතින් ඒක කොළඹ ඉඳලා ආපු මහත්තයෙක්. ලොකු සාංශිකේ වයසට හරියන්ට කොහොම හොඳ විටමින් જાතියක් ගෙනත්. ඒකේ කියනවා ඒ අම්මයි තාත්තයි දරුවෝයි මේ විටමින් බීලා උඩ බලනවා. ඉතින් කිව්වා ස්වාමීන් වහන්සේ මේක මේ තරම බලවත් මෙච්චර ගණන් මේ එක එක පෙත්තක් මෙච්චර ගණන්. ඒ නිසා ඔබ වහන්සේ ගත්තොත් ඔබ වහන්සේට සෞඛ්‍ය හැදෙයි කියලා. ලොකු තාන්තිතුමා මහත්තයෝ මේක විවුවට පස්සේ උඩ බලින්න වෙයිද කියලා ඒවා මට. ඒව මොකක්වත් එපයි ඒවා මට. ඒ මාත්‍ය කියනවා ඇත්තට ලොකු ගාණක් ගෙවලා ඒ ලොකු ෆොටෝ එකක් ඇඳලා තියෙනවා පවුලේ කට්ටිය උඩ බයින්නවා මේක බීලා. ඉතින් ලොකු තේරුවා මේක තාම භයානකයි සංඝයා වහන්සේ නමකට. මේක බීලා උඩ බනින්න වුණොත් ජර මහත්යද කියන්න සිද්ධ වුණා මේක ස්වාමීන් වහන්සේ වෙළඳ ප්‍රචාරයේ සඳහා දාපු ෆොටෝ එකක් උඩ පනින්න වෙන්නෙම නැහැ බිව්වට. ලොකු සාධිත අවශ්‍ය නැහැ කියලා. ඕනම වෙළඳ ප්‍රචාරක බලන්න අද පෙන්වන දේ ඒකෙන් අංග සම්පූර්ණ වෙච්ච කෙනෙක් පෙන්නලා පොඩ්ඩක් ඒක හුඹලක් පෙන්නලා ඔයගොල්ලෝ කැමති නැද්ද මේ වගේ විටමින් B ලා උඩ පනින්න? ඉතින් ගන්නකෝ. දෙකක් ගත්තොත් පොඩි එක තුන්වෙනි එක නිකන් දෙනවා. මේක තමයි තියෙන දේ. මේ අපේ අවශ්‍යතාවය නෙවෙයි. ඒක ගත්ත කෙනෙක් ඉන්න නිසා ඒ මට බැරි. ඉතින් මම උත්සාහ කරනවා. මෙන්න මේක තමයි ළඟ ප්‍රචාරයේ තියෙන්නේ. මෙන්න මේ තියෙන අසන්තුප්ත කර తত্ত্বය තමයි කාම ලෝකය කියලා අපි හඳුනන්නේ. ඒකට කාම ගුණ කියලා බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා. ඒකට කියනවා ජීයසිත දෝමනසේ කියලා. එක එක්කත් මැරෙනකොට සතුටෙන් මැරෙන්නේ නැහැ. ශක්විත රජ කෙනෙකුට මැරෙන්නේ කනගාටුයි. ඒක අපි හිතනවා නම් අපි පුංචි කාලේ මම මේ ඉගෙන ගන්නේ දොස්තර කෙනෙක් වෙන්න කියලා වෙච්ච කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න සන්තෝෂින් ඉන්නවද කියලා. මම මේ වෙන්න හදන්නේ විධායක නිලධාරියෙක් සිවිල් සර්වන් කෙනෙක් ගිහිල්ලා හම්බෙන්න කවුරු හරි ඉන්නවද කියලා සිවිල් සර්වන් සේවිසෙවෙටි කවුරු සන්තෝෂෙන් ඉන්න කෙනෙක් මම මේ වෙන්න හදන්නේ කෝච්චියක ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න කියලා හිතන්නකො. ඉතින් අහලා බලන්න ස්ටේෂන් මාස්ටර්ගේ සංගමයේ කියලා එක එක සන්තෝෂෙන් ඉන්නවද කියලා. මේ මේ ගමනේදී මේ gederදී ඇති වෙන දුක එහෙම නැත්නම් අපි මේ භෞතික ලෝකයේ ඇති වෙන දුකට බුදුසසුනේ සඳහන් කරනවා ගේහසිත දෝමනස්සී කියලා ගෘහාශ්‍රිත දෝමනස්සේ. මෙයා ඊට පස්සේ අබිනිෂ්ක්‍මණය කෙරුවා කියලා හිතා. මට බින්දත් ස්ටේෂන් මාස්ටර් කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. දොස්තර කෙනෙක් වෙන්න ඕනෙත් නැහැ. සිවිල් සර්වන් කෙනෙක් වෙන්නත් ඕනේ මට හොඳ යෝගාවචරෙක් වෙන්න ඕනේ. යෝගාවචරෙක් වෙලා මට සීල ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. සමාධි ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ. ප්‍රඥා ශික්ෂාව සම්පූර්ණ කරගන්න ඕනේ කියලා අච්චර විශේෂයක් කැප කරලා මෙතෙන් දාවට පස්සේ මේ තාම Tamange බලාපොරොත්තු සීල සමාධි ප්‍රඥා ශික්ෂා තුන සම්පූර්ණ නොකිරීම නිසා යම් පශ්චාත්තාවයක් ඇති වෙනවා නම් ඒකට කියනවා නික්කම්ම සිත දෝමනස්සය කියලා. ගිහිගේ නික්මුණාට පස්සේ අපිට එනවා දෝමනස්සය. ඒකත් ද්වේෂ චෛතසිකයමයි. ඒක නිසා ගෘහස්සිකයන් අතර තියෙන මේ දෝමනස්සය ඒ වගේම ගිහිගේ නික්මිච්චතාවකාලිකව පැවිදිච්ච කෙනෙක් අතර තියෙන මේ දෝමනස්සය දෙක මේ සංසාර ගමනේදී අපි සංසන්දනය කරන්නේ කොහොමද? එදිනදා ජීවිතයේ අමුදරුවන් රැකගෙන ඉන්න කෙනාට හම්බ වෙන පශ්චාත්තාපය සහ භාවනා ජීවිතේට පැමිණිච්ච එක්කනට ඇති පශ්චාත්තාප ගත්තාම පළවෙනි එකට කියනවා ගේසිත දෝමනස කියලා. නික්කම්මසිත නික්මිච්ච කෙනාට තියෙන දෝමනසේ මේ දෙකෙන් මේ බුදුහාමුදුරන්ගේ ඥානය කියලා කියන්නේ ගේසිත දෝමනසයට වැඩිය හොඳයි කියනවා නික්කම්මසිත දෝමනස. චයි ගෑනි කියලා හොටු ගෑනි ගත්තා වගේ කියලා මං කියන්නේ. දැන් අරගෙන තියෙන්නේ දෝමනසයක් තමයි. දීලා තියෙන්නේ ගේයසිත දෝමනස්සේ දැන් අරගෙන තියෙනවා නෙක්කමසිත දෝමනස්සේ ඉතින් යෝගාවචරයෙන් ඇහුවොත් අපිට මේ භාවනා කරනකොට නීවරණය මේ නීවරණ ටික තමයි නෙක්කමසිත දෝමනස්සේ කියලා කියන්නේ මේ නීවරණ බැමිනීම හොඳක්ද නරකක්ද කියලා ඔක්කොම අද්දක මුස්මලා කියනවා නැද්දකින් නොපතන් නීවරණන් එපා මං ආවේ මට මේ ඔක්කොම නැති කරන්න මේ කාමෙත් අයින් කරලා මේ ආස කරන අඹ දරුවන්ගෙන් දුවා දරුවන්ගෙන් හරක බාන වෙන් වෙලා මට මොකද නීවරණ කියලා. හොඳට නම කවදා හරි ධර්මයේ හොඳට තේරුම් ගත්ත කෙනෙක් තේරෙයි. GestureDetector ජීවත් වෙනට අපි ඉන්නේ කාම ගුණ එක. ඒ කාම ගුණ ගෙවන් කරාට පස්සේ නික්මිච්ච කෙනාට අභිනිෂ්ක්‍මණය කරපු එක්කනාට ගීගියට අරපු එක්කනට හම්බ වෙන කාම ගුණ විනෝඩ හම්බ වෙන දෑවැද්ද තමයි නීවරණ කියන්නේ. ඉතින් අර කාම ගුණ තරම් නරක නැති නිසා කාම ගුණ තරම් නරක නැති නිසා නීවරණ පැමිණීම හොඳක් කියලා කිව්වොත් කවුරු පිළිගන්නේ මේක විනිවිදව දකින්න බැරි දෙයක්. gedara hitiyanan අපිට එන්නේ රූප බලන්න සද්ධාන්ත ආදී කාම ගුණ වඩනදී. දැන් අපි ඒක දීලා ආවට පස්සේ අපිට කාම මිත්‍යාචාරණය නමු කාම ඡන්දය කියලා එකක් ඇවිල්ලා කරදර කරනවා. ගෙදරතොරේ ඉන්නකොට සතුම් මැරීම හොරකම් කිරීම නැති වුණාට දැන් ද්වේෂය කියලා ව්‍යාපාදේ කියන එකත් ආරයගෙන් මල්ලි තමයි මේ. ගෙදර ඉන්නකොට තියෙන දේවල් එක තියෙන අකමැති අමනාපකම වගේ නැත්නම් ඒ හිතේ තියෙන ඇකිලෙන ගතිය වගේ මේකෙත් භාවනා කරනකොට හිතකටත් ඉඳ යනවා ඉඳගෙන ඉන්නකොටත් ඉඳ යනවා ලක්මන් කොටත් ඉඳ යනවා කිසි කෙනෙක් මේකට කැමති නැහැ නමුත් මේ චීන මිදියේ නොවි චීන මිදෙදී දැන් භාවනා කරන්න ආවට පස්සේ ගෙදර දොරේ ඉඳද්දී අපි දවසේ මෙච්චර කාලයක් රැයට කාලා බුදිනවා. මෙහිදී දැන් මෙහිදී අපි දවසේ පැය 18ක්වත් අඩු ගානේ අවදියෙන් ගත කරලා ඒකේ ඉන්නකොට නිදිමතක් එනවා. නමුත් මේ නිදිමතට gedera ඉන්න තරම් නිදිමතක් නෙමෙයි. ඒ වගේම මුද්දච්ච කුක්කුච්ච කියලා අතීතය ගැන පශ්චාත්තාප වෙනවා. අනාගතය ගැන සැලසුම් හදනවා. මේක නිවර්ණයක්. gedera ඉඳද්දී මේවට මේ ගහමරා ගන්න. අතීතයේ අපි කවුරු හරි අපිට කරදර කරන කෙනෙක් දැක්කම ඒ මනුස්සයට ගහන්න හදනවා නඩු දාන්න හදනවා. දැන් දැන් ඒක නීවරණයක් වශයෙන් හිතට එනවා. අනේ අර මනුස්සයා මට මෙහෙම කළා. නැත්නම් මං මේ මනුස්සයට එහෙම කරා කියලා ඒකේ ඒකේ මල්ලි ඒකේ හේවණල්ල හිතට එනවා හිතවිල්ලක් මාර්ගයෙන්. ගෙදර හිටියනම් හිතවිල්ල ගත්ත පොල්ල ගත්ත තෝතෝ වරබල කිව්වා ඇන්න පීයෙන් ඇන්න එතකොට යන්නේ. ඒ වගේ අනාගත සැලසුම් කරන්න ගියත් කිතරතර ඉන්න තරම් ගොරෝසු නැති වුණාට ඒකේ පොඩි හෙවණැල්ලක් අනාගත සැලසුම් වශයෙන් කුකුස් කුකුච්ච කියලා උද්දච්ච කියලා කුකුස් කියන්නේ අතීතෙද කියලා පශ්චාත්තාප වෙන එක උද්දච්චය කියලා ඉස්සරහට එනකොට එනවා ඒ වගේම විචිකිච්ඡාව කියලා බුද්ධ ආදී උත්තර මනසලා කෙරේ ආදරෙන් තමයි මේ ඇවිල්ලා ඉන්නේ මේ භාවනා කරන්න. නමුත් තාම සැකයක් තියෙනවා. මම මේ භාවනා කරන්නේ සමතෙද විපස්සනාවද? මම මේ ඉස්සරහටද යන්නේ පස්සටද යන්නේ කියලා සැකයක් තියෙනවා. මම මේ කියන්න හදන්නේ gedara දොරේ ඉන්නකොට තියෙන කාම ගුණ තරම් මේ නීවරණ ධර්ම අච්චරම ඝන බහල කෙලෙස් නෙවෙයි හැබැයි කෙලෙස් තමයි. කවදාද යෝගාවචරයට පුළුවන් වෙන්නේ මට දැනට කටයුතු කරන තියෙන නීවරණත් එක්ක කාම ගුණත් එක්ක නෙවෙයි. ඒ නිසා මේ කාම ගුණ ගෙවම් කරලා ඒ තරම් විශාල නොවන වෙන කිලෙස් නීවරණ ටිකක් මට ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ නීවරණත් එක්ක වැඩ කරන්න ලැබීමම අබිනිෂ්ක්‍මණය නිසා මට හම්බෙච්ච ලාභයක්. නැත්නම් මේ කාමගුණ ප්‍රහාණය කරපු නිසා ඒකේ බාලමල්ලි වය ළඟ ඉන්නවා දැන්. අයියා නැහැ. ඒ නිසා මේ නීවරණ දිහා වෙනදා නොදැක්ක තහලෙට බලලා මේ නීවරණ මතුවෙන එක මගේ දෝෂයක් නෙවෙයි. මට gedara හිටියනම් එන්නේ කාමේ. දැන් කාමේ හේවණල්ල එනවා නීවරණ විදියට. මේ නීවරණ මතු වුණාම මම කොහොමද මගේ සතිය පවත්වන්නේ? මේ නීවරණ ඉදිරිපත් වෙච්චාම මම කොහොමද මගේ මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්වන්නේ? මේ නීවරණ ඉදිරිපත් වෙච්චාම මම මගේ ඉරියව්වත් එක්ක කොහොමද පවත්වන්නේ කියලා මේ යෝගාවචරය දියත් කරන මේ සටනේදී නීවරණ දිහාවට නැත්නම් නිවර්ණ විශේෂයෙහි ඒ යහ කල්පනාව යහ දෘෂ්ටිය එහෙම නැත්නම් කියනවා යෝනිසෝ මනසිකාරය නොතිබුනොත් මේ යෝගාචරය නිවර්ණට යොද ප්‍රකාශ කරන්න ගිහිල්ලා මහා අමාරු තත්යකටපත් වෙනවා. ඒක කමඨාන් සුද්ධ කරනකොට පේනවා කිසිම යෝගාචරයේ නීවරණ මතුවෙනකොට ඒක ඇති හැටියෙන් දකින්නවත් නීවරණ ඇති හැටියෙන් විස්තර කරන්නවත්වත් නීවරණ මතුනාට පස්සේ කල යුත්තේ මේකයි කියලා තේරුම් ගන්නවත් බෑ මොකද නීවරණ එනකොටම කරප්පන් එනවා. ඇවිල්ලා මේවා නැතිකරන්න වනස්සිතවිලි පහල කරනවා. ඉතින් දන්නවනම් කවුරු හරි මේ නීවරණ වලට පොහොරලා වෙන්නේ නීවරණ පිළිබඳව වනස්සිතවිල්ලමයි. නිසා නීවරණ නැති කරන්න හදන එක නා කරන්නේ නීවරණ වඩන එක තමයි. ඒ නිසා නීවරණ නීවරණ වශයෙන් අවබෝධ කරනවා කියන එක විනිවිද දකින්නවා කියන එක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ භාවනා ජීවිතයේ සම්මතයෙන් අනාගාමි වෙච්ච කෙනෙකුට නම් තේරෙනවා මම මෙතෙක් කල නිවර්ණත් එක කොච්චර පොර කෑවද මේක පොර කාලා අයින් කරන්න පුළුවන් එකක් නෙවෙයි අවබෝධ කරලා අයින් කරන්න ඕන එකක් ඒ නිසා අපි කවදද නීවරණයක් මතුවෙච්චාම මට මේ වැඩේට මෙන්න මේ නීවරණේ ආවා කියලා තරහෙන්තරව ද්වේෂයෙන්තරව පටිඝහනසෙන්තරව විස්තර කරන්න පුළුවන් තත්ත්වෙට ඉන්න බැරි නිසාව දෝ සාරිපුත්‍ර සංසේ සඳහන් කරලා තියෙනවා මේ හාන භාගීය සමාධියේදී ඒ නීවරණ කිනෙකුට දැක ගන්න බෑ. එන්නකොටම පුප්පනවා. එන්නකොටම මූණට කියලා ගන්න. එන්නකොටම උණු වතුරක් ගන්න. ඉතින් නීවරණ රෝණේ ওই පොහොර තමයි. ඒ පොහොර දීපු ගමන් මේ වැඩෙනවා. ඒකට මේ එනේන නීවරණේ නීවරණයක් වශයෙන් අඳුනගෙන කාදාhari කමඨහන් වර්තාවට කියන්න පුළුවන් නම් මම භාවනා කරන යනකොට රාගානුපතිතං මට රාගය ඇති වෙලා මගේ සමාධිය ගන්නවා මගේ සතිය ගන්නවා අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා භාවනා ගමනේදී මේ කියන සමාධිය කඩන එක බොරු වලක් තියෙනවා පාරේදී අපි කරගෙන යන මොන දේ බොහුණ කර්මස්ථානයේ හෝ භාවනාවේදී ලැබෙන මොන හරි වර්ණාලෝකයක් හෝ පහසුකමක් හෝ ප්‍රීතියක් හෝ සුඛයක් හෝ මොන හරි ලැබිලා ඒකට අභිනතිය පහළ වෙලා මේ ලකුණේ හොඳයි අනේලා අනේ මට උනේ ලාභයක් කියලා ඒකට රාගාන රාගය ඇති වුණොත් මූල කර්මත්තාණ්ඩ හෝ මූල කර්මත්තානේ භාවනා කරලා ලැබෙන අපි කියමු කහ පාට ආලෝකයක් දැක්කා නිල් පාට ආලෝකයක් දැක්කා සැහැල්ලුවක් දැක්කා පහසුවක් දැක්ක මේකට රාගයේ පතිත ඇති වුණා නම් ඒ නිසාම මේ යෝගාවචරගේ සතිය කරනවා සමාධිය කරනවා අරමුණේ හිත පිට යනවා. කවදද එතකොට මේ යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ දේ චෝදනා මුඛයෙන් තොරව ස්වභාවිකයෙන්ම වාර්තා කරන්නේ මම මේ භාවනා කරනකොට මට කහපාට ආලෝකයක් දැක්කා. මට ඒ කහපාට ආලෝකයට ආසාවක් ඇති වුණා. මේ ආසාව ඇති වෙච්ච නිසා තවදුරටත් මට මූල කර්මස්ථානේ ඉන්න බෑ. මොකද මේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න නෙවෙයි කතාත වෙන මනුස්සයා. බැඳලා තියෙන මූල කර්මච්ඡාරත් එක ළඟ ඉන්න කවුරුත් එක ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න. පටන් ගත්ත ගමන් දීගේ කැදෙනවා. මෙන්න මේක කියන්න පුළුවන් නම් අර විනිවිද දකින්න අමාරු දේ මෙයාට දෙන්න පුළුවන්. මෙයාට විස්තර කරන්න පුළුවන්. විස්තර කරනකොට නිවර්ණයක් ගැන තමයි මේ කතා කරන්නේ. හැබැයි විනිවිද විනිවර්ණේ විනිවිද දක්නා සුළු ගතියක් මෙතන තියෙනවා. ඒ නිසා මේ විපස්සනා භාවනාවේදී මේ නිවර්ණ වල විෂ කැපීමක් කියලා දෙනවා අපි. නිවර්ණ අයින් කරන්නේ නැහැ. එයා වැඩ ගන්නවා විෂ මරලා. අපි ණයාගේ දද්ද ගලව ගත්තට පස්සේ ණය නටවලා ගිය කරේ හම්බ ගන්නවා. යකා ආවට පස්සේ බැඳගෙන වැඩ ගන්නවා. යකා හැමකොට බය වෙලා එලවන්නේ නැහැ. ඌ ගන්තියක් දාලා ගැට ගහගත්තට පස්සේ ගෙදර තියෙන දර්දිය අදිනවා තේරම වැඩ ගන්න පුළුවන්. නයෙක් ගෙටාවට පස්සේ නයන්දුවා. ඌ නයාට බය වෙලා කෑ ගහන්න යන ඌ අල්ලලා දත් දෙක කඩලා නයි නටවල ගානක් ගන්න. ඒ නිසා මේ ගෙටි ඉන්න නයා මේ කියන භාවනා කරනකොට ඇති වෙන අබිනතිය අනේ මට මේක හම්බුණා අනේ ෂෝක් හරි ෂෝක් හරි මට හොඳයි කියාගෙන අපි නටන වෙලාවල් තියෙනවනේ එහෙම නැත්නම් මෙහෙම ඉන්නේ අප්පා භාවනා කරන්නේ භාවනා කරනකොට මොන මොනරි කැලී ටිකක් හම්බ වෙනවා රසමසවලු හම්බ වෙනවා ඒක නිසා තමයි භාවනා කරන්නේ නැත්නම් කවුරක්වත් භාවනා කරන්න එන එකක් නෑ ඒක ඒ මගදී හම්බෙන මේ අතුරු ඵලයක් අන්නේ හම්බෙන හම්බෙන වෙලාවේදී මට දැන් තියෙන මේ අබිනතියයි කියලා දන්නවනම් එතකොට එතකොට රාග අනුසයයි මෙතන වැඩ කරන්න කියලා දන්නවනම් ඒත් එක්කම සමාධිය නැති වෙනවා කියලා දන්නවනම් ඒත් එක්කම සතිය නැති වෙනවා කියලා දන්නවනම් ඒ මූල කර්මස්තන් නැති වෙන කියලා දන්නවනම් ඉරියව දැනගන්න බැරි වෙන බව දන්නවනම් මේක දැනගන්න නැතුව පුළුවන් වෙයිද නිවන් දකින්න මේක අල්ලපු ගෙදර මනුස්සයෙක් උණයි කියලා ඒක දැනගෙන හරියන්නේ නැහැ ඊයේ වෙච්ච එකක් දැනගෙන නිවන් දකින්නත් බෑ හිත වෙන්න තියෙන නිවර්ණයක් එක දිගට දකින්නත් බෑ ඒකට මේ නිවර්ණේ මතුවෙච්ච වෙලාවේ ඒක විනිවිද දක්නාසුලුව පටිවිජ්ජා කියලා පාවිච්චි කරන්නේ ඒක විනිවිද දක්නාසුලුව දැනගන්න කොච්චරක් ධර්ම දාහනේ තියෙන්න ඕනද? කොච්චරක් චින්තාමය ඥාන තියෙන්න ඕනද? කොච්චර ලක්ෂ වාරයක් නීවරණ දැකලා ඊගෙන ද්වේෂිකින් තොරව ඇති ඇති හේලි කිරීමේ හැකියාව තියෙන්න ඕනද කියලා බලන එක හිතනවාද? මගේ අම්මට තාත්තට හොඳට නීවරණ පිළිබඳ අවබෝධ තියෙන නිසා මට ජාතකයට හම්බෙයි කියලා නීවරණ පිළිබඳ අවබෝධය. එහෙම ඉන්නේ නැහැ. මෙයා ඒකට වෙනමම දුක් ගන්න ඕනේ. කොච්චර දුක් ගත්තත් නීවරණ පිළිබඳ ද්වේෂය තියෙන තාක්කල් නොඒවා කියන හැඟීම තියෙන තාක්කල් මේ නීවරණ විනිවිද දකින්න හම්බ වෙන්නේ නිසා භාවනා කරගෙන යන යෝගාවචරයට වර එක භාවනාව හොඳයි කියලා හිතන අභිනතියක් වර එක මට භාවනාව වැරදුනා කියලා කියන මේ අපනතියක් දෙක නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. අභිනතිය පහළනකොට අභිනතිය පහළනයි කියලා කියනවත් අපනතිය පහළනයි කියලා කියන එකට අමනාපේ. හිත නරක වුණා කියලා කියන්නත් ඒ වෙනකොටම සමාධියට පරිපන්ත ධර්මයක්. ඔක ස්නාන භාගය කියන්නේ පරිපන්ත කියන්නේ දෙක මේක වචනේ. සමාධිය ඉවරයි. ශක්තිය ඉවරයි. මූල කර්මස්ථාන ඉවරයි. අරමුණේ හිත තියාගෙන ඉන්න බෑ කියන මේ ආධිනව හතරක් හම්බ වෙනවා. නමුත් ඒක වෙන වෙලාවෙදී මේක දැනගන්න එකේ වටිනාකම මෙතෙකයි කියලා කියන්න බෑ. කාටවත් වෙන කෙනෙක්ගෙන් එකක් හොරකම් කරලා මේක ගන්න බෑ. බුදුරජාණන් වහන්සේලාත් ඒක කාටවත් දෙන්නත් බෑ. තමන්ම භාවනා කරලා මේ මට භාවනාදී ඇතුනේ අබිනති තත්වයක් භාවනා හොඳයි හරි හොඳයි කියලා හිතන තත්ත්වයක් එතන මේ අපනත තත්ත්වයක් භාවනා හරි ෂෝක් කියලා හිතිච්ච හරි නරකයි කියලා හිතිච්ච වැරදුණයි කියලා හිතෙන තත්ත්වයක් කියලා මේක වාර්තා කරගන්න පුළුවන් තත්ත්වයට එන්න අපි කොච්චර මෝරන්න ඕනද කියලා හිතන්න භාවනා කරන්නත් ඕනේ භාවනා කරන මේක එන එක නම් එච්චර දුර්ලභ කාරණාවක් නෙවෙයි කවුරුත්පත් වෙලා තියෙනවා ඒක. නමුත් මේක දිහා පූර්ණ නිගමන දාන්න නැතුව, පශ්චාත්තාප වෙන්නේ නැතුව වෙන දේ වෙන හැටියට වාර්තා කරනෙමිදී කමඨාන සුද්ධ කරන වාර්තාවේ මේක මේ විදිහට ලියනවා කියන එක මං හිතන්නේ බැරිස්ටර් කෙනෙකුටවත් උසාවිය වැඩ කරන කෙනෙකුට මෙච්චර දැනුමක් තියෙයි කියලා. ඉතින් මේ බුරුමේ පන්දි ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපිට මේ වගේ සියුම් කාරණාවක් ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඒක අසාධාරණයි නේද කියලා. විශේෂලාම් භාවනාවට ආපු කෙනෙකුගෙන් අපි මෙච්චර ගැඹුරක් බලාපොරොත්තු වෙනවා යෝගාවචර මේ භාවනා මධ්‍යස්ථාන. භාවනා කරනකොට හිත නරක වෙච්චාම මගේ හිත නරක වුණා කියලා එයා කියන්න කියලා අපි කියනවා. මගේ හිත හරි සතුටු වුණා. මට මේ ආලෝකය ලැබුණා අරුණත් එක දිගට ඉඳ හම්බුණා ඒ දේ ඒ විදිහට වාර්තා කරයි කියලා අපි අපේක්ෂා කරන එක නේ රමඩාන් වාර්තාවේදී අපි ඔය බරපතල දෙයක් කෙනෙකුට මතර දෙන්නේ ඒක අසාධාරණයි ඇත්තටම අසාධාරණයි නමුත් වෙන ක්‍රමයක් නැහැ වෙන ක්‍රමයක් නැහැ ඒ නිසා දීලා බලනවා කොයි කෙනාට මේක තේරෙයිද කොයි කෙනා මේ කියන භාෂේ මේ බහ තේරීම මේ රංකිරි කත ගෑම අල්ලයිද කියන එක හිතනවද කවුරු හරි මේක තීරුම් ගන්න මනුස්සයා පිරිමියෙක් වෙච්ච නිසා පුළුවන් වුණා ගෑණියෙක් වෙච්ච නිසා බැරි වුණා කියලා කතාවක් මෙතන තියෙනවා කිසිම සම්බන්ධයක් නැහැ මේ කරන මනුස්සයා ත්‍රිපිටකය දැනගෙන හිටියා මේ මාසයා ත්‍රිපිටකය දැනගෙන හිටියේ නැහැ කියලා ප්‍රශ්නක් තියෙනවද කියලා බලන්න කිසිම සම්බන්ධයක් මේ මනුස්සයා උත්කෘෂ්ඨ සීලයක් තිබුණා මේ මනුස්සයා උත්කෘෂ්ඨ සීලයක් තිබුණේ නැහැ සම්බන්ධයක් නැහැ මේවස පැවිදිලා හිටිය මේවස පැවිදිලා හිටිය සම්බන්ධයක් නැහැ. මෙයා බෞද්ධ වුණා මෙයා අබෞද්ධ වුණා කියලා සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ කාරණා තේරුම් ගත්ත මිනිහා ගොඩ තේරුම් ගත්තේ නැති මනුස්සයා කණපින්දම තමයි. හැමදාම පුංචි දෙයක් වෙච්ච ගමන් එක්ක උඩ දානවා. එතෙන් පුංචි වැරදිච්ච ගමන් ඉසాత බඳගෙන අඬනවා. ඒ ඒක තමයි නිවන් වලට පෝර දානයි කියන්නේ. නිවනට පොහොර ගන්නයි කියලා කියන්නේ අභිනත චිත්තයත් අපනත චිත්තයත් අඳුනගත්තේ නැති ගමන් නිවන්න වැඩෙනවා. නිසා භාවනා කරන්න යන්න නරකයි මට හැමදාම අභිනතිය පමණක් වේවා අපනතිය පමණක් නොවේවා කියලා එහෙම කාටද දෙන්න පුළුවන්. දුක සැපලිත දුක සැප නිති පෙරලේ විය සැපලිත ලෝකේ. ඒ බුදුහමරණ කියද හැක උඹට ඊට පස්සේ අභිනති විතරක් අපනතිය නොවේවා කියලා. එහෙම ඉන්ද්‍රජාලය බුදුහමර ගාව නැහැ. මේ මං දන් දෙන්න නිසා මට කිය හැකියි මට අභින අභිනතිය විතරක් කියලා අපන කියන වේවයි කියලා. එහෙම දානයක් මේ ලෝකේ නැහැ. එහෙම තනකොත් මේ ලෝකේ නැහැ. එහෙම ප්‍රතිපදාවකොත් මේ ලෝකේ නැහැ. මේ එන එන එන මංගල්‍ය එන විදිහට කතා කරන එක විතරනේ මේක ඉල්ලන්නේ. එන දේ එන හැටියට කතා කරන එක විතරයි ප්‍රකාශ කරන එකට විතරයි වාර්තා කරන එක විතරයි. එහෙම වාර්තා කරනකොට නීවරණයට පොහොරන ලැබී යනවා. නීවරණයට ආහාර නැති යනවා. මේ නීවරණ මරන්න තියෙන ආහාර නොදී සිටීමෙන් ඒක උඹේ වැඩක්. ඒක මේ ගිහිගේ ඉන්න අබුදොරණ රගින වගකීම් යුතුකම් ඉෂ්ට කරන මිනිසුන්ට අදාළ ප්‍රශ්න පත්‍රය නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඒක කරපු මේ වෙනකොට තමන්ගේම ශක්ති ප්‍රමාණයෙන් ඒක කරපු ඉන් ඉදිරියට විනිවිද දකින්න බැරි කාරණා විනිවිද මම කවදා හරි දැක ගන්න ඕනෑ කියන මේ අප්‍රසිත වීර්යයෙන් යුක්ත සබ්‍රක්‍මචාරින් වහන්සේ නමකට යෝගාවචරයට කියනවා මේ නීවරණ මත වෙනකොට නීවරණ හඳුනාගත්තේ නැති වුණොත් ඒකට සනගාට වෙන්න හෝ පශ්චාත්තාප වෙන්න ගියොත් ඒක තමයි පු탁ජන ගතිය. නමුත් මේ ආර්ය විවහරට යන්න ඕනේ නම් ඒ එන කනගාටුව හෝ පශ්චාත්තාපය හෝ සතුට කවදා හරි එහෙම ලියලා ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න. මනින්නේ කරන්නේ නැතුව අහිංසක වෙන්න මේකට. ඒ අහිංසක භාවයේදී නිවර්ණ වලට ඉන්න බෑ. එහෙම නැත්නම් අබිනතං චිත්තං රාගානුපදිනං අපනතං චිත්තං පටිඝානුපචිතං සමාධිස පරිපන්තෝ. ඒ වාගෙම තියෙනවා භාවනාවේදී ඕනකට වැඩි වීර්යය යොදවපු ගම හිත ඇවිස්සෙනවා මීමැසි පොදිකට ගලක් ගැහුවා වගේ අලු කොටකට ගලක් ගැහුවා වගේ ඊට පස්සේ වික්ෂිප්ත හිතක් එන්න පටන් අර ගන්නවා. වීර්ය මදි වෙච්ච ගමන් ඔබෙල්ල කඩා වැටෙනවා නින්දට වැටෙනවා. මේ දෙක මේ දෙක වෙච්ච නැති කිසි කෙනෙක් මේ ස්වභාවේ නැහැ. ඉතින් අර අවදි වෙලා දඟලන්න පටන් අරගත්තාම කියනවා අයියෝ මගේ ඔළුව නිකන් මීමැසි කඩන මීමැස් මීවැද්දෙක්ගේ ඔළුව වටේ මීමැස්ස දඟලනවා වගේ මේක ඇවිස්සෙනවා ඇවිස්සෙනවා ඇවිස්සෙනවා ඇවිස්සෙනවා මොන විදිහකින්වත් භාවනා කරන්න බෑ කියලා කන බින්දක් ගන්නවා. මොන විදිහින් හරි කැස්සක්කින් බිසක් නැතුව ලස්සන භාවනාව යනවනේ ඔළුව කඩා වැටෙනවා බබා දොයි. එතකොට නම් චෝදනා කරන්නේ චෝදනා කරන්න තියෙන්නේ බබා දොයි නේ වෙලාවේ පස්සේ තමයි චෝදනා කරන්නේ. මේ දෙක වෙච්ච නැති කෙනෙක් නෑ මේක මම නෙවෙයි මේ ධර්මතාවයක්. වීර්ය වැඩි වුණොත් ඇවිස්සෙනවා. අතිධාවණයට යනවා. වීර්ය අඩු වුණොත් ඇකිලෙනවා මේක තියෙන වෙලාවේ මෙන්න මෙහෙමයි වෙන්නේ කියලා ප්‍රකාශ කරන්න පුළුවන් නම් මේකට එකට කැමැත්තක් මේකට අකමැත්තක් නැතුව එන වෙලාවේදී එනදී ප්‍රකාශ කරන්න පුළුවන් නම් තවදුරටත් ඔය ගැටියට අපි අහු වෙන්න. තවදුරටත් අපි වාල් වෙන්නේ නැහැ ඔකට. තවදුරටත් බද්දලෙක් වෙන්නේ නැහැ ඔකට. තවදුරටත් දාස වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට මේ කාරණාට කියන්නේ සම්මාදිට්ඨිය කිය. මේ කාරණාට කියන්නේ යෝනිසමනසිකාරය කිය. මේ කාරණා කියන්නේ නිසිමනසිකාරය. වෙන දෙයකට වෙන්න ආරින්න. මට කවදාකවත් මේ විශ්ලේෂණ හිතක් නොඒවා. මට කවදාකවත් ඇකිලෙන හිතක් නොවනවා කියලා කොයින් ඉල්ලන්නද අපි? එහෙම දෙන්න කෙනෙක් නැහැ. අපිට මෙතන තියෙන්නේ විනිවිද දකින්න බැරි බව හැබෑව. විනිවිද දකින්න ඕනේ මොකද්ද? මේ භාවනා කරනකොට විශේෂයෙන්ම හිත වැවිසෙන වෙලාවක් වෙන එක බුදුහාමුදුරන්ටත් වෙනවා. මට කොහෙද ඉතින් කියලා තියෙනවා. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේත් කියනවා. යම් යම් තැන්වල මට මේ මේ වෙලාවට මේ මේ ඇවිස්සුණයි කියලා. ඒක ඇවිස්සිච්ච වෙලා ඇවිස්සුණයි කියලා කිව්වට ආර්ය භාවයට කිසි හානියක් වෙන්නේ නැහැ. සීතල වෙච්ච වෙලාවේ සීතල උණයි කිව්වට නෑ මේ පුත්තජල තමයි gadu වෙන්නේ. gadu ගන්නේ කරප්පන් වෙනවා. එයා කොහොමඩක්වත් කැමති නෑ. යන්නේ අර රූපලාවන්‍ය මධ්‍යස්ථානට ගිහින් නැත්නම් රූප සුද්ධි තරඟට ගිය එක්කෙනෙක් වගේ ලස්සනට මේ ටික ඔක්කොම කාටත් සිත් පිරවන තාලෙට ඉඳගත්ත ගමන් හරියට ඉටි පිළිමේ වගේ තියෙයි කියලා හිතන්නේ. ආන්නේ ඒ යමනේ ඉඳ කියන පුත්තජනෝ කියලා. එයා හැම වෙලාවෙම ওই නිවන්නකට තමයි පොහොර දාන්නේ. ඒ වගේම අතීත අතීතයට හිත දුවනවා අනාගතයට හිත දුවනවා. අතීතානුදාන චිත්තම් මිකෝපාණපත්තං සමාධිසු පරිපන්තෝ අනාගත පටිකංගණං චිත්තම් මිකම්පිතං සමාධිසු පරිපන්තෝ. ඒකට අතීතයේ හිත ගිහිල්ලා වික්ෂෝපයටපත් වෙනවා නම් ඒකට කුක්කුච්ච කියලා කියනවා. අනාගතය ගැන හිතලා දඟලන උද්දච්ච කියලා කියනවා. මේ දෙක නැති කවුරුත් නැහැ. ඒ දෙක ආපු වෙලාවේදී මේක මම කියා ගන්නතු මේක මගේ කියා ගන්නතු මේක මගේ ආත්මය කර ගන්නතු මට මේ භාවනා කරන්න යනකොට මේ එකපාරට ඒක හුඟක් වෙලාවට වෙන්නේ මේ අරමුණත් එක ටිකක් යාළු වෙලා පවත්නකොට එකපාරට හිත අතීතයට යනවා. කියලා අපිට හිතා ගන්න බැරි තරම් වෙච්ච දෙයක් ඉතාම විචිත්‍රව හීනයක් පේනා වගේ පේනවා. ඒකට යෝගාවචර අයියෝ මම දැක්කේ හතුරෙක් මම දැක්ක නැත්තම් මගේ මිතුරෙක් අනේ මෙහෙම උනේ මොකද කියලා ඉෂාත බඳින්න අඬන්න ගත්තොත් ඒත් එක්කම නීවරණ වැඩෙනවා එයා දැනගන්න ඕනේ භාවනා කරගෙන යනකොට මේ සතියේ ඉන්නකොට මූල කර්මස්ථානයේ ඉන්නකොට මේ හිත කිසිම චාරයක් නැති එකක් එක්කෝ ඊත්තු ගුණයක් නිසා එක්කෝ ආහාරජ ගුණයක් නිසා එක්කෝ කර්මජ හේතුවක් නිසා එවනදා චිත්තජ හේතුවක් නිසා මේක අතීතයට යනවා අතීතයට ගිය බව ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් වේවා නොවේවා කියන අදහසකින් තොරව පූර්ව නිගමනයකින් තොරව ඇති හැටියට මම නැවතත් කියනවා ඔය කොච්චර භාවනා කරත් එතින්ද යන්න ඒ විදිහට භාවනා තොරතුරු නැත්නම් අපි කියන කමඨහන් වාර්තා විදිහට ලියන්න එසේ මෙසේ දිනුවත් තිබිලා බෑ ඒ නිසයි සාරිපුත්‍ර සාංශය සඳහන් කරන්නේ මේ කරුණු විනිවිද දකින්න අමාරුයි. මොකද අපේ හිත කුරුවල් කරගෙන තියෙන්නේ මේ හිත අතීතයට කිසිසේත් නොයා යුතුයි. පශ්චාත්තාපයත් මත ඒපා. දිග්ගටම සතිය තියෙන්න ඕන. ඒ නිසා අනාගතයට කිසිසේත්ම නොයා යුතුයි. උද්දච්චයටපත් වීම හොඳ නැහැ. එහෙමපත් වෙච්ච නානම් ඒකට මොකක් හරි බෙහෙතක් දාලා වහාම නැති කරන්න ඕනේ කියලා අපි හිතුවට සරුවච්චන් වහන්සේගේ උපදේශයක් මත මේ සාරිපුත්‍ර සෝන් සඳහන් කරන්නේ හිත අතීතයට ගිය වෙලාවේ අතීතයට ගිබිලා දැනගත්ත වෙලාවේදී ඒකට හිත නරක නොකර ඉන්න එක දුර්ලභයි විනිවිද දකින්න අමාරුයි. හිත අනාගතයට ගිහිල්ලා විශ්ච වෙලාවක ඒක දැකලා කලවල නොවි "ඔව් මගේ හිත අතීතයට ගිහිලා තියෙනවා, විශ්චිලා තියෙනවා" කියලා මධ්‍යස්ථව වාර්තා කරනවා කියන එක අමාරුයි. මොකද මේ කෙලෙස් මම කියාගන්න ගතියක් අපි ළඟ තියෙනවා. මගේ කියාගන්න ගතියක් තියෙනවා. මගේ ආත්මේ කරගන්න ගතියක් තියෙනවා. ඒක සදාචාරවාදී කියලා වංචනික විදිහට අපේ හිතේ වැඩ කරනවා. මේ අතීතයට ගිහිල්ලා පශ්චාත්තාප වුණොත් ඒක හොඳ නෑ. ඒක නැති කරන්නක සදාචාරයක් කරගෙන ඉනවා. සාරිපුත්‍ර සාර කියන්නේ නැති කරන්න ඉස්සෙල්ලා ඒක දැනගන්න eBay දැනගත්තොත් ලෙඩේ දැනගත්තොත් බෙහෙතල් යන්න පුළුවන්. මේක බෙහෙ ලෙඩේ අවබෝධ කරගන්න ඉස්සෙල්ලා බෙහෙත් කියන සමාජයකට තමයි බුද්ධ බෞද්ධයා කියලා කියන්නේ අන්නේ සමාජයේට. ලෙඩේ දැනගන්න ඉස්සෙල්ලා බෙහෙත් කරන්න හදනවා. බුදුසසුනේ සඳහන් කරන උඹ හරියටම ලෙඩේ ඉස්මතු වෙච්චලා රෝග ලක්ෂණ ආපෙලාදී පළවෙනියෙන් කරන්නේ ලෙඩේ අඳවගන්නේ. ලෙඩේ හඳුනගන්න පස්සේ ඇබේත් ඕනේ නෑ හඳුන ගැනීම තමයි ලෙඩේ බේත ඒ නිසා මේකට අපි කමඨාන් සුද්ධ කිරීමේ ඉස්සල්ලා උදව්ව ආධාර කරගන්නවා එහෙම නැත්නම් භාවනා කරපු කෙනෙක් අපි කණ්ණාඩියට පාවිච්චි කරලා යාවින් අහගන්නවා එහෙම නැත්නම් ආචාර්යයන් වහන්සේ නමක් ඇසුරු කරනවා. ඒක දාවට තියෙන ක්‍රමය. කවදා හරි දවසකට එනවා ආචාර්යවරයෙක් නැතුව එහෙම කන්නාඩියක් නැතුව Tamanටම තේරෙන පටන් ගන්නවා. මගේ හිත අතීතයට ගියා. පශ්චාත්තාපය ආවා. මම වේදනාවක් කලබල වෙලා මේකට බෙහෙත් හොයන්න හදනවා. මම දැන් පශ්චාත්තාප හිත අතීතෙට ගිය හිත වර්තමානයේ නැති හිත සතියේ නැති හිත අරමුණේ නැති හිත කියලා බලලා නොසැලී ඉන්නවයි කියන එක. පශ්චාත්තාප නොවි මේක ඉන්නයි කියන එක බලනද කවුරුත් නොහිතුවට උප්පත්තියේ ඉඳලා අපිට මානව මනසේ තියෙන වටිනා ගුණයක් මේක. අනික කිසිම සතෙකුට නැහැ. තීරසෙනෙකුට යකෙකුට ප්‍රේතෙකුට නැහැ. ඒගොල්ලෝ වහා ප්‍රතික්‍රියා කරන එක තමයි අපි සහජ ආශය කියලා කියන්නේ. මනුස්සයාට සහජ ආශය නැහැ. මනුස්සයෙන් ප්‍රතික්‍රියා කළ යුතුම නැහැ. හැබැයි පෘථග්ජනය කියලා කියන්නේ තීරසෙනෙක් වගේ එන හැම එකටම කිපිලා. හැම එකක්ම කරදර කරන කෙනෙක් ඒ කෙනා ඒ නිසා නීවරණ වඩනවා. ඒ නිසා නීවරණ ආදේ එන එක අපිට කරන්න බලක් කරන්න බෑ. එනේන නීවරණේ අඳුන ගන්නවා කියන එක අඳුනගෙන නොසලී සිටිනවා කියන තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. කලබල වෙන්නේ කලබල වුණොත් වෙන්නේ කොරස් කටේවත් අත දා ගන්න බැරි වෙනවා. උඹ ඇවිල්ලා දැන් වද දීලා තියෙන වද දෙනවා. හොඳයි බලන්න උඹ ඒක දිහා බලන්න මොකද වෙන්නේ කියලා. ඒක අපේක්ෂා කරන්න අමාරුයි බෞද්ධයෙක්ගේ. බෞද්ධයෙක් අපේක්ෂා කරන්න අමාරුයි නීවරණයක් මතුවෙච්චලා ඒක දැකලා කරප්පන් නොවේයි කියලා. අසාත්මක රෝග මතු නොවේයි ප්‍රතික්‍රියා නොකරයි කියලා හිතා ගන්න බෑ. උදාහරණයක් වශයෙන් කියනවා නම් ශල්‍ය වෛද්‍යවරේ තමන්ගේම දරුවෙක් සිහිනටි කරලා ඔපරේට් කරනවා. නැත්නම් ශල්‍ය කර්මයක් කරනවා. ඒකට පේනවා මේ පුංචි දරුවගේ තමන්ගේම දරුවගේ ඇතුලේ පිළිකාවක් තියෙනවා. ඒකට මේ ශල්්‍ය වෛද්‍යවලට විශාල කම්පනයක් ඇති වෙන මේ මගේ දරුවා නිසා. ඒක වෛද්‍යවරුගේ වෘත්තීය සුසුස්කමට භයානක කැළලයක්. කවදාකවත් නරකයි වෛද්‍යවරයා ලෙඩාගේ රෝග තත්ත්වයටදී චිත්ත පීඩා ඇති කරන. ඒ නිසා කවදාකවත් ශල්්‍ය වෛද්‍යවරයෙක් තමන්ගේ ණය ශල්්‍ය කර්ම කරන්නේ නැහැ. ඒ කාට හරි දෙනවා. ඒක ඒක වෘත්තීයම වශයෙන් වැරද්දක්. කවදාද යෝගාවචරය වෘත්තීය මට්ටමට අවයි කියලා කියන්නේ මට දැන් අසවල් නීවරණේ තියෙනවා දන්නවා. ඒක හරියට තමන්ගේම දරුවගේ තියෙන පිළිකාවක් දැකපු ශල්‍ය වෛද්‍යවරයෙක් ශල්‍යාගාරයේ ඇතුලේ දීශාත බඳන් නඩන්න පටන් ගත්තොත් ඒ කිසිසේත්ම වෘත්තීයව නැහැ. එනිසා භාවනාවේදී අනිවාර්යයෙන් මේක ඇඬෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි හඬන තාක්කල් වෘතඥයි. මේක දැක්කට නොදැක්කාකේ ඉන්න පුළුවන් නේද? මේක ඇහුනට නැහැුණා වගේ ඉන්න පුළුවන් නම් නීවරණයක් ඇවිල්ලා දැනෙන හොඳටම දැනෙනවා මවන්නේකොට මේවැනි සිල් කියන කරන එක ගැළපෙන්නේ නැහැ මොක කලබල වුණොත් වෙන්නේ තවත් නීවරණයට බොහොර වැටෙනවා මේක දිහා බලන්න පුළුවන් දෙයක් වුණා නම් අන්න ඒ බලා සිටීමට කියනවා විනිවිදින්න බැරි දෙයක් දුප්පටි විජ්ජ විනිවිදින්න බැරි දෙයක් විනිවිදින්න ගන්න උත්සාහයක් ඒකට කියනවා ගංගා දිගේ ඉහළට පීනනවා පටිසෝත ගාමි අපි කොච්චරක් ඒකට ලෑස්ති වෙලා යන්න ඕනද ලෑස්ති වෙලා ගියත් ලක්ෂ වාරයක් ගියත් ඒ ලක්ෂ වාරෙන් පරදිනවා. අපිට කවදාකවත් නීවරණයක් කියලා හිත ඒක වැඩ කරන වෙලාවේ ඒක දිහා බලාන ඉඳලා කලබල නොවී ඉන්න පුළුවන්ද? මේකට මෙහෙම නිදර්ශනයක් දෙනවා මේ බුරුමේ ස්වාමීන් වහන්සේලා. මොකද මේ ස්වාමීන්චලා ගොඩක් ලාට මේ විපස්සනාටම බරව ගොඩක් කතා කරන නිසා. යම් අපි හිතමු මධ්‍යම පන්තික ගෙවල් සමූහයක් තියෙනවා. ඒක ඔක්කොම ඉන්නේ රස්සාව කරන මිනිස්සු. ඉතින් රජයෙන් ඉඳපන් දීලා ගෙවත්තක් තියෙනවා, ගයක් තියෙනවා. මේ ඉතින් ඔක්කොම රස්සාවට යන දවල්ලා තියෙනවා. ඉතින් ඉන්නේ ඔක්කොම ලොක්ක ලොක්ක රස්සාවල් කරන්නේ. ඉදර වැඩ කරන්නේ වැඩ කරන මිනිස්සු විතරයි දවල් තියෙන්නේ. මේකට ඇවිල්ලා කවදා හරි හොරෙක් දිගින් දිගටම දිගින් දිගටම හොල්ගල් කඩනවා. ඒකට මේගොල්ල රජයට දැනුම් දෙනවා. අපි මේ නිලයන් කරන අපිට ඒ වෙලාව ගෙදර එන්න බෑ. ඇවිල්ලා බලනකොට මෙහෙම කවුරු හරි දිගින් දිගටම දිගින් දිගටම කඩනවා. පොලිසිය අල්ලන්න බෑ. එතකොට අපි රජයෙන් කරන්නේ රහස් පොලිසියෙන් කෙනෙක් දානවා. වත් අතු ගන්න මිනිස්සෙක් වශයෙන්. නිකන් දාලා තියෙන මිනිසා නිකන් මේ දැසිකිලි හොදන මිනිස්සේ, වත් අතු ගන්න මිනිස්සේ, ලයිට් හදන මිනිස්සෙක් වශයෙන් ඇවිල්ලා බලනවා. බැලුවට පස්සේ බලමු මේ මිනිසා දක්ෂකම නිසා දැන් හොරා මෙයාට අහු වෙනවා නැත්තම් තේරෙනවා අසවලා තමයි මේ මෙතෙන්ද එන්නේ කියලා මිනිහා කිරිකාරයෙක් වෙන්න පුළුවන් පත්‍රකාරයෙක් වෙන්න පුළුවන් කවදාකවත් අල්ලන්න යන්නේ නැහැ රහත් පොලිසිය. එයා බලන අවසරයක් බලනවා මෙයා අම්මද ගේ කඩන්නේ කියලා. තුන් හතර සැරයක් බැලුවාට පස්සේ තමයි එයාට හොරාල්ලන්ට දීතිමේ අයිතිවාසිකමක් නැහැ. පොලිසියට ඔත්තුවක් දීලා අවල් දවසට එන්න මෙන්න මිනිහාවල් වෙලාවට එන්නේ. මම තුන් සැරයක් දැකලා තියෙනවා. මම සාක්ෂි වෙනවා මිසක් ඒ හොරා ඒ වැඩේ කරනකොට හෝ නැවත නැවත පැමිණෙනකොට දේශ බලලා ප්‍රතික්‍රියා නොකරන එකට කියනවා රහස් පොලිසිය කියලා දේශ බලලා ක්‍රියාත්මක කරන එකට කියනවා පොලිස් කාර්යය කියලා. පොලිස් කාර්යන්නේ යුනිෆෝම් ඇඳගෙන. පොලිස් කාර්යන්නේ දක්ෂයෝ තමයි රහස් පොලිසියට ගන්න. එයා හොරා දැක්කට අල්ලන්නේ නැහැ. හොරා නිවතට එන කෙනෙක් හෙටත් එන්න ගන්නවා අනිද්දාත් එන්න ගන්නවා. එතකොට දැන් තියෙන්නේ ඔටි CCTV කැමරාස් නේ. කැමරාව පොලිස් බලතල නැහැ. කැමරාවේ තියෙන්නේ ඒක වීඩියෝ ගත වෙනවා. අපි ක්ලිප් එක අරගෙන බලනකොට පේනවා කවුද සැක්කටද කෙනා ඒ වෙලාව ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ කියලා. එතකොට මේ මනසට පෙන්නුවාට පස්සේ ඒ මනුස්සයා යටත් වෙන්න ඕන ඕව මම තමයි කෙරුවේ කියලා නැත්තම් මේ CC කැමරාවේ සාක්ෂිය ඉන් විහාරද කාඩක්වත් මට දන්නවා නීම කරන්න බෑ. අන්න මේ වගේ CCTV කැමරා එකක් වගේ ෂෝට් සර්කිට් බලලා ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් විතරයි නිවර්ණ කපන්න පුළුවන්. අද ලෝකේ තියෙන හැම තැනකම ඉස්සර වගේ පොලිස් කාර්යෝ දාලා නැහැ. නිරීක්ෂණයක් තියෙනවා. සැකසහිත වුණොත් action replay slow motion දාලා clip එක බලනකොට ආන්න මෙතන තමයි වැඩේ වෙලා තියෙන්නේ කියලා ඒක පෙන්නකොට හොරා වැටෙනවා. අන්න ඒ වගේ මේ නීවරණ නැත්නම් මේ දුප්පටි විඥ දැක ගන්න අමාරු මේ හාන භාගීය සමාධියේදී ඇති වෙන මේ නීවරණ දැකලා කරප්පන් හැදෙන්නේ නැතුව ඒක ඒ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන් තත්ත්වයට එන්න හැකියාව ප්‍රභවය කුසලතාවයේ හැම කෙනාටම ජීවිත බුද්ධියක් වශයෙන් තියෙනවා. නමුත් අපි හිතන නිවර්ණයක් ආපම කලබලෝනේ නැත්නම් අපි නෝන්ජල් කිය. වහාම පැනලා පහර දෙන්න ඕනේ කියලා කරනවා. ඒ පහර දීම නිවර්ණ ඒ පහර දීම අතින් නිවර්ණ ඊටාම දක්ෂයි. අපි නිවර්ණ වලට දෙන්නේ ගරිල්ලා වෛත්‍යය. කෙලින් ගහන්න යන්නේ. ඇංගිලා ඉඳලා ඇම්බුෂ් එකක් දෙන්නයි යන්නේ. ඊට ඉස්සෙල්ලා හොඳට දැනගන්න ඕන මෝ අහවල් වෙලාවට එන්නේ මෙහෙමයි කරන්න කියලා. අන්නේ තොරතුරු ටික එකතු කරගෙන ඒ සතන් උපක්‍රම සකස් කරගන්න බැරිකම තියෙන්නේ එක දෙයක් මේ අපේ තියෙන සදාචාරවාදේ. අපි 100ක් අංග සම්පූර්ණ වෙන්න හදනවා. එතකොට දීවරණයක් එනකොටම ප්‍රතික්‍රියා කරුවේ නැත්නම් වැරදි කියන අදහසින් ඉන්න නිසා යෝගාවචරයට කමඨං සුද්ධ කරනකොට කවම කවදාකවත් දැකපු දේ දැකපු හැටි ලියන්න බෑ. ඇති හැටි දැකලා ඒකේ විදිහට වාර්තා කරන්න බෑ මොකද යා හිතනවා මෙහෙම දේ ජීවොත් හොඳ නෑ. මෙහෙම දේ මේ දැක්කොත් හොඳ නෑ. මෙහෙම දේවල් නැති කරන්නයි මේ සමාධිය තියෙන්නේ. මෙහෙම දේවල් නැති කරන්නයි ප්‍රතිපදාව තියෙන්නේ කියලා බුදුචාන් වහන්සේ ඕ සාරිපුත්තු සාන්දේ කියන්නේ මේක දේවල් තියෙනවා කියලා දැනගන්නයි මේ සමාධිය තියෙන්නේ. දැකගෙන නොසලී එක ප්‍රකාශ කරන්න පුළුවන් නම් කිසිම කෙලෙසයකට සත්‍ය ආලෝකයේ යටතේ ජීවත් වෙන්න බෑ. කෙලෙසේ මේකයි කියලා දැක්කට පස්සේ කිසිම කෙලෙසයකට ජීවත් වෙන්න බෑ. දැකලා ගහන්න, වනින්න, කටපාඩම් කොටන්න යන්න ඕනේ දැකීම පමණයි. ඉතින් ඒක නිසා මේ විනිවිද දකින්න බැරි එහෙම නැත්නම් හරහ දකින්න බැරි මේ දේ කවුරක්වත් අත නොගාපු දෙයක්වත් දුර්භික්ෂකට ලක් වෙච්ච දුර්ලභ දෙයක්වත් නෙවෙයි. අපි මේක දිහා බලන දෘෂ්ටි කෝණය වෙනස. ඒක නිසා අපි සතිපට්ඨාන සූත්‍රයෙන් මේකදී අපිට සරුවචනාසේ උගන්වන හැටි බැලුවොත් සතිපට්ඨාන සූත්‍රයේ කායानुපස්සනාවේදී මේක සරුවචන්ස අපිට උගන්වන්නේ නැහැ. වේදනානුපස්සනාවේදී උගන්වන්නෙත් නැහැ. වේදනානුපස්සනාවේ ගැඹුරදී උගන්වන චිත්තානුපස්සනාවේදී කෙලින්ම කියනවා සරාගං වා චිත්තං සරාගං වා චිත්තං පජානාති. මගේ හිතේ දැන් රාගය තියෙනවා. මගේ හිතේ රාගය තියෙන බව මම දන්නවා. විතරාගං වචිත්තං විතරාගං චිත්තං දුපදානං. මගේ හිතේ දැන් රාගය නැහැ. ද්වේෂ වෙන්න පුළුවන්. රාගය නැති බව දන්නවා. ඊට පස්සේ සදෝ සංවාචිත්ත සදෝ සංචිත්තං දුපදානං. මගේ හිතේ දැන් දොස් තියෙනවා. ඒක නම් ද්වේෂය තියෙනවා. පටිඝය තියෙන තරහ තියෙන. ඒක දැනගත්තයි කියලා ඒක චිත්තානුභාව චිත්තානුපස්සනාව මිස කෙලේශයක් වෙන්නේ නැහැ. කෙලේශයක් වෙන්නේ ප්‍රතික්‍රියා කරොත්. මේකට කරප්පන් අරගත්තොත් මේකට ප්‍රතික්‍රියා කරොත් මේක පසුතැවුනොත් ඒක නීවරණයක් වෙනවා වැවෙනවා සමෝහං වාචිත්තං මම දැන් මෝහේ කියන්නේ මම දන්නවා මට අරමුණ පේන්නේ නැහැ නින්ද කඩා වැටෙනවා නමුත් මම ඒකට අවදි වෙන්න පුළුවන් නම් මේ නිදිමතක් තමයි වැක්කෙනවා තමයි අවදි වෙන්න පුළුවන් නම් ඒ අවදි වීම ඇත්තටම නිින්ද අනිත් පැත්තමයි ඒකට ලෑස්තිලා ගිය මනුස්සයාට පේනවා මේක වෙද්දිම උණු උණු එලේ පිටම තමයි අල්ලන්න ඕනේ කරන්නේ. අචීතනාගතට හිත දුවනවා කියන එක ස්වභාවික දෙයක්. නමුත් ඒක දිහා බලලා පශ්චාත්තාප නොවි මන්ට මේ දුවන බව දක ගන්න පුළුවන් නම් අනාචීතද කියලා සැලසුම් හතරම දැකගෙන ඒක අනුංගෙ දෙයක් වාර්තා කරන කෙනෙක් වගේ CID පොලිසියෙන් ඉන්න කෙනෙක් වගේ report එකක් දෙන්න පුළුවන් නම් එනසම් කුකුස්සක් කියලා තියෙනවා. ඉතින් මට ඇති වෙච්ච කුකුස මට හෙලි කරන්න පුළුවන් නම් තවදුරටත් කුකුසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නීවර ධර්ම මතුනට පස්සේ ඒක චිත්තානුපස්සනාවට නම් වෙනවා කියන එක සමහර විටක ඇත්තටම ආධුනික යෝගාවචරයට සැර වැඩි. නමුත් මේක සතියේ එහෙම නැත්නම් මේ අපි ඊයේ පොඩි ළමයි ටිකක් අවිල හිටියේ ඒ ළමයින්ටත් අපි දෙන්න දන්නේ සතියනේ සතිය එක ගුණයක් විදිහට කියලා දෙනවා ගැඹුරෙදී දකින්න දේ පිළිබඳව පූර්ව නිගමනයකින් තොරව දේ ඇති හැටියෙන් දකින්න පුළුවන් නම් ඒක සතියේ මූලික ලක්ෂණයක් තමයි දකින්න දේ පූර්ණ නිගමන මේක වේවා මේක නොවේවා නෑ. ඒකට choiceless awareness කියලා නැත්නම් evenly suspended attention කියලා ඉංග්‍රීසියෙන් කියනවා. දේ දිහා බලන්න ඇති හැටි දකින්න මිසක්කා මේක වේවා මේක නොවේවා කියන මේ සදාචාරවාදය හෝ එනනම් පූර්ව නිගමන හෝ කල්ැතු සූදානම් කරන ඉතින් ලිස්ට් එකක් තියාගන්න නැතුව ඇති හැටි දකින්න යනවනම් ඒක න අවුරුදු 6ට ඉස්සෙල්ලා ළමයිගේ මානසිකත්වයට වැඩි. ඔබ අවුරුදු 6කට ඉස්සලා අපි තිබුණ මානසිකත්වය ඕක ඉබේම අපිට හම්බෙච්ච එකක්. අපි දකින කිසිම දෙයක් අපි විනිශ්චය කරන්නේ කොච්චර සුන්දරද බලන්න අවුරුදු 6කට ඉස්සලා ජීවිතේ. කවදාකවත් ආතතියක් තියෙනවද බලන්න. ඒ ළමෙක් ඉන්නව දකින්න කොටත් අපේ තියෙන ආතතිය මෝඩකමක් බව තේරෙනවානේ. අවුරුදු 6න් පස්සේ මොකද උනේ අපට? දකින දකින්නේ තෝරන්න ගියා. අපි කියනවා 6 4 තේරෙන පටන් ගත්තා. එදා ඉඳලා කක්ක තමයි. ඒ වුණාට මේ සරුවචනහන්සේ පෙන්වන්නේ ඒ වුණාට මේ සාරිපුත්‍ර සංහන්සේ පෙන්වන්නේ මේක අපව යන්න පුළුවන් පොඩි දරුවෙක් වාගේ මේකට කියන වචනේ අහිංසක වෙන්න එනදී එන හැටියෙන් දැකලා ප්‍රකාශ කරන්න. ඉච්චරයි. ඒකෝර මේ අපි හයේ ඉඳලා මේ දක්වා ඉගෙන ගත්ත ඔක්කොම මතකයේ ඉරෙසලා යන්නේ නැතිලා යන්නේ යන්න පුළුවන් මේ කරපු හානිය ආපසර ගන්න පුළුවන් ඉතාම ලදරුවෙක් වගේ බලන්න මේ ඇති වෙන දේ දිහා රාගය වෙන්න පුළුවන්, ද්වේෂය වෙන්න පුළුවන්, අධික වීර්ය වෙන්න පුළුවන්, නිදිමත වෙන්න පුළුවන්, අවිශ්චිත හිත වෙන්න පුළුවන්, ඇකිලිච්ච හිත වෙන්න පුළුවන්. රාග අතීත අනාගත හිත වෙනවා. මේ එකක්වත් හොඳ නරක බවටපත් වෙන්න ප්‍රතික්‍රියා කළොත් විතරයි. ඒක නිසා සරුවචන් සඳහන් කළා තියෙනවා නතිය කාමා යානි චිත්තානි ලෝකේ මේ ලෝකේ තියෙන විචිත්‍රත්වය නෙවෙයි කාමේ වෙන්නේ. ඒ විචිත්‍රත්වයේ පිට උඹට ඇති කැමැත්ත විතරයි. ලෝකේ තියෙන විචිත්‍රත්වය කෙලෙස් ඇති කරන්න බෑ. චිත්තේ විචිත්‍රානි තතේව ලෝකේ අතස්ස දීරෝ විනේති ඡන්දා. ඒ විචිත්‍රත්වයේ තිබිච්චාව ඒකට තියෙන කෑදරකම ඒක එනකොටම මට වේවා කියන ඡන්දේ දිහා බලන්න පුළුවන් නම් ඒ මනසට විචිත්‍රත්වයෙන් හානි වෙන්නේ නැහැ. අපි කරන්න හදන්නේ මේ ගෑනුන්ට දිග ඇඳුම් අඳින්න හදනවා ලෝකේ සදාචාර කරන්න. මේ ගෑනු කොට ඇඳුම් ගන්නවා තමයි කාමේ මතුවෙන්නේ කියලා. පාරයිනේ කියනවා සුදු හුණු ගන්න හදනවා සදාචාර කරන්න. බුදුචාරිත කියන කොච්චර ඒක හැදුවත් Tamange හිතේ තියෙන මේ කාමච්ඡන්ද කුසලච්ඡන්ද දැනගන්නකම් ওই ලෝකේ සුදු හුණු ගෑවට ලෝකේ සදාචාර කරාට ඇතුළත වෙනසක් ඇති වෙන්නේ නැහැ. දේශපාලනඥයන්ට ඒවා පේන්නේ නැහැ. ආර්ථික විශේෂඥයන්ට ඒක පේන්නේ නැහැ. සමහර සමාජ විද්‍යාඥයන්ට තේරෙන්නේ නැහැ. සාරිපුත්‍ර සාන්ති කියනවා මෙහෙම ධර්මතාවය ඇතුළේ විනිවිද දකින්න අමාරුයි. ඒ නිසා මේ දේවල් නෙමෙයි ප්‍රශ්නේ අපි වල දක්වන ප්‍රතික්‍රියාව අරක වේවා අරක නොවේවා කියලා. අන්නේ ප්‍රතික්‍රියාව එනකොට කිසිම වර්ගීකරණයක් නොකර එහෙම නැත්නම් සැලීමක් නොකර අඩු ගානේ කමඨහං සුද්ධ කරන වෙලාවදී ඒ වාතාව ලියන්න උත්සාහ කරනවා නම් ඒ කෙනාට ඇතිවෙන ගුණෙදි කියනවා නිහතමානීකමටත් වැඩිය අහිංසකකම කියලා. එහෙම කෙනාට ධර්මයේ හේතුඵල ධර්මයේ පෙන්ලා දෙන්න. එහෙම නැත්නම් මේ කර්මේ සහ කර්මඵල යන මේවා සිදු වෙන හැටි පෙන්ලා දෙන්න. ඉතාමත්ම පහසුයි. යම් කෙනෙක් මේ එන දේවල් මමයි කියාගත්තොත්, මගේ කියාගත්තොත්, මගේ ආත්මේ කරගත්තොත්, ඒක ටික කොට කරලා හොදලා සුද්ධ කරන්න පුළුවන් කක්කාවක් නෙමෙයි කරන්නේ. ඉතින් ඒ වෙනකොට අද මේ භාවනාවේ තියෙන ලෝකයේ හැටියට ඒ බටහිර මානසික විද්‍යාවේ නැත්තම් බටහිර විද්‍යා පරිශ්‍රණ බැලුවත් පුදුජානසිකී මූලික ඉගැන්වීම දිහා බැලුවත් දැන් හොඳට පේන්න පටන් ගන්න තියෙනවා පෙන්වන්න පටන් ගන්න තියෙනවා බාහිර දේවල් මොනවා තිබ්බත් හිත හදාගත්ත මිනිස්යාට ඒ සඳහා නොසලීමයි මට හම්බෙලා තියෙන මනුසකම තිරසනාට එහෙම කරන්න බෑ හිත හදාගත්තේ නැති මනුස්සයට කරන්න බෑ. මම මේ නොසලී ඉන්න ඕනේ කියලා පටන් අරගත්තොත් මම පැහැදිලිව ප්‍රකාශ කරනවා දැන් අවුරුදු 30 40කට වැඩිය එම නොසලී ඉඳීම සඳහාම ජීවනතාව හදාගත්ත උත්මයෝ අද සමාජයේ අවුරුදු 40කට ඉස්ට වැඩි වැඩියි. ඒවල කිසි දෙයකට බannව පුළුවන් තරම් ඒ කියන්නේ මේ මේ අඥාන උපේක්ෂාවක් නෙවෙයි මම මේ කතා කරන්නේ. දැකලා ඒවට ගැටෙන්න යන්නේ පුළුවන් තරම් බලනවා මේකට ගැටෙන්න ගියවම නොසුදුස්සෙක් වඩපත් වෙන මේක දේශ බලලා නොසලී සිටීමේ හැකියාව දෙවෙනි ලෝක යුද්ධයත් එක්කම මිනිස්සුන්ට නොකර බැරි වුණා. මොකද ඒ තරම්ම අසාධාරණ ලෝකෙ සිද්ධ වුණා. ඒ තරම්ම ජඩකම් ලෝකෙ සිද්ධ වෙනවා. ඔක්කොමත් එක සැලෙන්ඩර් ගත්තොත් අපි කනබත් නිකන් දිය වෙලා නැහිනවා අපි. මේක දිහා බලලා එනේ එන දේ මෙහෙමයි කියලා දැනගන්න අවශ්‍යක ඒවත් එක හඳුනා ගන්න ප්‍රතික්‍රියා නොකර ඉඳීම සඳහා මේකට ඉන්දිය සංවරය කියලා බුදුනාශේ කියලා දීලා කියනවා. ඒ ඉන්ද්‍රිය සංවර කියලා කියන්නේ භවනා ආධුනික යෝගාවචරයට හිතන්න බැරි තරම් ගැඹුරක් එතන තියෙන්නේ. නමුත් ඒක මිනිස්සුයෙකුට පමණක් කළ හැකි මෙවැනි පිළිසකින් විතරක් අපේක්ෂා කළ හැකි ධර්මයක් නිසා බුදුචානන්සේ සඳහන් කරලා තියෙනවා චක්කුනාරෝපන් දිස්සන නිමිත්තක් ගායෝති නානු ව්‍යංජනක් ගායෝති යත්වා ආදි කරන මේ තං අසංගතම් විහෙරද්දං uppajjati papaka akusala dhamma tatta samvaraya apacchati rakkati chakkundriyan චක්කුන්ද්‍රියේ සංවරය ආපජ්ජති. අපි සක්මන් කර කර ඉන්නකොට අපිට ලස්සන කුරුල්ලෙක් හරි සමන්ලෙක් හරි මලක් හරි පේනවා. ඒතර අපි දන්නවා දැන් මගේ හිත මේ සක්මන් කරගෙන ඉන්න එක හරිම කම්මැලි. අර දකින්න මල අර දකින්න මල හරිම සුන්දරයි. ඉතින් හිත එක පාට පයින්නවා. ඒ රූපේ බලන්න පයින්නවා. ඉතින් මේකට කනගාටු වෙලා ඉති වැඩක් නැහැ. මේක මේ මම කරපු දෙයක් නෙවෙයිනේ. මම චේතනා කරගෙන ඉන්නේ. ධක්මනේ යන්න තමයි දැන් පැන්නා. දැන් පැනලා රූපේ රස විඳිනවා. එතකොට මෙයාට තේරෙන පටන් අර ගන්නවා මට මොකද්ද පිටපොට ගියා. මම මේ කයේ සංවේදීභාවේ නැත්නම් කාය ප්‍රසාදේ හිත තියාගෙන පොළවේ ගැටියෙන් බලබලා හිටිය දැන් මේක චක්කු ප්‍රසාදයට පැනලා තියෙන්නේ රූප බලනවා. අර තේරෙනවා දැන් මං ඉන්නේ අනාරක්ෂිත තැනක. නැවත পায়ට ගන්න පුළුවන් නම් ආරස්සයි. අන්නේ தත්ත්වය දන්නවා නම් එයා දැන් දන්නවා මේ පැත්තෙන් රූපයක් බලනවා එතන හොඳටම නූපන්න කුසල රාශියක් උපදින්න දොරක් ඇරලා තියෙනවා. পায়ට හිත ගත්තොත් ආරක්ෂක භූමියක් තියෙනවා. ඒ නිසා මම මෙතනදී මේ දකින්න රූපේ අනුව්‍යංජන ව්‍යංජන බලන්න යන්න එපා. අංග ප්‍රත්‍යංග බලන්න යන්න එපා. බැලුවොත් නූපන්න කුසල රාශියක් උපදිනවා. ඒ නිසාම නීරස වුණත් අකමැත්තෙන් වුණත් අර পায়ට හිත ගන්න පුළුවන් වුණොත් නූපන්න කුසල් නොයිපද වීමේ දක්ෂතාවය මට ලැබෙනවා කියලා. මේ දකින්න දේ ව්‍යංජන අනුව්‍යංජන නොබලා සිටීම අංග ප්‍රත්‍යංග නොබලා සිටීම හරහා අපි අර නැවත සක්මණට හිත ගන්න කටයුතු කරනවා කියන එක ඉන්ද්‍රිය සංවරය කියලා සරුවචංශයෙන් පෙන්නලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරයට හිත පිට ගියාට පස්සේ කිබ්බව දැනගෙන හිතන අනතුරුදායකයි. එහෙම නැත්නම් කෙලෙස් උපදවන සුළුයි. ඒසමම කෙලෙස් අඩු තැන්න ගන්නවා මිස අරකට එක ගැටි ගැටි ඉන්න ඕනේ මම මේ කෙලෙස් නොඋපදින තැන පුරුදු කරලා තියෙන්නේ කියලා මෙතෙන්ද ගන්න නම් මේ හිත පිට ගියා කියලා පශ්චාත්තාප නොවීම නොසැලීම ඉතාමත්ම වැදගත්. පශ්චාත්තාප වුණොත් එයා හිත කලබල වෙනවා කොයි එකට යන්නද දන්නේ නැහැ කොරස් කටේවත් අත දා ගන්න බැරි වෙනවා. ඒ නිසා සතිය කැඩිලා තියෙන එක සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් සතිය කැඩලා තමයි තියෙන්නේ. ඔක කලබල වෙන්නේ නැතුව දැන් දෙකම තියෙනවානේ. මේ පැත්තේ කෙලෙස් සුබදන මාර්ගය තියෙනවා. මේ පැත්තේ ආරක්ෂක මාර්ගය තියෙනවා. කලබල කරන්නේ නැතුව ලද පුළුවන් පළවෙනි වෙලාවෙදීම අගෝචර භූමියේ ඉඳලා හිත ගෝචර භූමියට ගන්න පුළුවන් නම් භයානක තැනක ඉඳලා ക്ഷേම භූමියට හිත ගන්න පුළුවන් නම් කෙලෙස් සහිත තැන ඉඳලා නික්ලේශී තැන හිත ගන්න පුළුවන් නම් කෙලෙසිච්ච තැන නිර්මල තැන හිත ගන්න පුළුවන් නම් නිවනට නොගියත් ඒ කෙනා නිවනේ වගේ තමයි ඉන්නේ. අර තේරෙනවා මේ ළමයි දෙකම තියෙනවා මගේ හිත නොසන්දාල හිත අදින්නෙම කෙලෙසිත. නමුත් මම දැන් නික්ලේශිතන පයට හිත ගන්න පුළුවන්කම තියෙනවා මේ දෙකම දිහා බලලා මේ දෙකේම ප්‍රභවය කියලා මේකට කියනවා. එහෙම නැත්නම් මේ දෙකම සඳහා මට තියෙන සමාන ආජීවශීලම දිහා බලලා අර කෙලෙස් සහිත තැන ඉඳලා මෙතෙන්ද ගත්තනම් ඒකේ නා ආනේ ඒ හික්මීම හරහා මේ නීවරණය පහළ තියෙනම නීවරණයට ද්වේෂ කියන්නේ නැහැ. නික්ලේශී භූමිතේ හිත තමන්ගේ ගෝචර භූමියට අප්පගේ බිමට උරුමෙට හිත ගන්න පුළුවන්කම දන්නවනම් ඒක කරනකොට එන සතුට බුදුජානනාංශගේ ධර්මයේ තියෙන ආරස්සාව ඒකේ ඉන්නවනම් ඒකේ ඉන්න පුළුවන් මට පශ්චාත්තාප වෙනවා. හැබැයි රසයි. මේක කම්මැලි. මේක ඒකාකාරයි. නමුත් මට එන්න පුළුවන් මෙන්න මේ දෙක අතර සැලෙන මනසකට පශ්චාත්තාප මනසක අදාපත් කරන්න බෑ. මේ ටික දිහා බලන මෙතෙන් ආපු දවසේ තේරෙනවා ਸਰබලතරි දෙයයන්වත් වැඩිය මම බලවත් කියලා. කෙලසිතන තියෙදි මට ඕනනම් නික්ලේශිතෙන් දෙන්න පුළුවන්. මෙන්න මේක කරගන්න බැරි වෙන්නේ මේ කෙලසිතනට මට විච විවෘත වුණා කියලා සැලෙන ගතිය තමයි. ඒක තමයි නීවරණයට පොහොර වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ තාම නූපන් කෙලස් රාශියක් ඇති වෙන්න පුළුවන් මේකේ. නැවත සක්මන්ට ආවොත් අරසාව තියෙනවා මේ දෙකම අස්පනා පිට ලේ පිට දැක්කේ නැතුව සිද්ධ වෙද්දිම අපි කවදා හික්මීමක් කරයි අපි කියාවේ මේ නිසන වලින් සමනල්ලු අයින් කරන්නයි කියලා අපි කියාවේ නිසන කුරුල්ලු අයින් කරන්නයි කියලා අපි කියාවේ නිසනනේ මල් තිබ්බොත් මට භාවනා කරන්න බෑ කියලා සමනලෙක් මොනවා කියයිද ඒකට તો මේකට ආවේ භාවනා කරන්නද අපි අපිව වනසන්නද කියලා එනිසා යෝගාවචරද තීත තියෙනවා නම් සාරිපුත්‍ර සාන්තික උපදේශය යෝගාචරණ බුදුහාමරගේ උපදේශය මේ බාහිරේ සුදු වුණු ගාලා කෙලස් නැති කරන එක නෙවෙයි තියෙන්නේ මේ කෙලස් මාර්ගේ මේ නික්ලේශී මාර්ගය කියලා දෙකම දන්න එක පුදුම සර්බලධාරිකමක් මේක ඉතින් මෙතනින් මෙතෙන් ගන්න යෝගාචර පරෝපදේශ රහිතව කරන්න පුළුවන් නම් ඉතින් මේ යෝගාචරය මායයත් මෝහණයටපත් කරනවා කියලා බුදුහාමුදුරු කියනවා මම තුන්වෙනි වතාවට ප්‍රකාශ කරනවා මේක අමාරුයි කියලා මේක ආධුනිකයන් බලාපොරොත්තු වෙන එක අමාරුයි. මොක කළ හැක්කක් නිසායි මේ කතා කරන්නේ. මේක කළ හැක්කක් නිසායි කරන්නේ. ඒ නිසා හොඳටම කුණු වෙන්න දෙන්න. හොඳට ඕව කෙලසෙන්න දෙන්න. ඒකල බලන්න මේ කෙලසිලා තියෙනවා. මේ කෙලසිච්ච තැන මේ නැති තැන. මට මේ දෙකටම ඕන තැනකට යන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඉන්දිය සංවරය හරහා කෙලසිච්ච තැන දැනගෙන එයින්ම ගාරවලා නික්ලේශී තැන්න නිර්මල තැන්න ക്ഷേමයට විරජං ക്ഷേමං අශෝකං කියන තැනට යන්න පුළුවන් නම් ඒ මිනිස්යාගේ ඒ උද්ගතකමේ හෝ ඥාන පරිමිකමේ හෝ පැවිද්දේ හෝ මොකක්වත් ඔක පිටලා නැහැ. මේක අපිට බුද්ධියට හම්බෙච්ච දෙයක් මනුස්සකම හරහා. එසා මේ කරගෙන යන අනෙකුත් කාරික අපි රාශියක් කරනවානේ ආගමික පැත්තේ. ඒ කටයුතු මත ඉඳගෙන අපිට මේ ජීවිත බුද්ධියට හම්බෙලා තියෙන නීවරණ තියෙන තැන සහ නැත්නම් තේරුම් ගන්න තියෙන තැනට හිත නරක කරගෙන අවශ්‍ය ගන්න නැතුව නීවරණ නැති තැනට ക്ഷേම භූමියට එන්න ශීලු කෙනාටම ශක්තිය ධෛර්ය ලබා ගැනීම පිණිස මේ දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශීලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා